ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි අනිකුත් මේ උපාසක මාතෘ සම්බන්ධ කරගෙන අපි සත්‍යකට වතාවක් බ්‍රහස්පති දවසේ අද දවසේ පැයක විපස්සනා ධර්ම දේශනා පැවැත්වීමේ චාරිත්‍රාක් තියෙනවා ඒ චාරිත්‍රානුකූලව අපි තවත් චාරිත්‍රාක් ගොඩනගා ගත්තා ඒ කරන දේශනා දේශනා මාලාවක් විදියට දිගට පවත්වා ගන්න. ඒ අනුව අපි දැන් මේ ගත කරන්නේ උදාන පාලියේ සඳහන් වෙන මේගිය සූත්‍රයයි. මේගිය සූත්‍රය කියන වටිනා සූත්‍රයේ යෝගාවචර භික්ෂුවක් නැත්නම් යෝගාවචරයෙක් ඒ ඊටාම තද බල කැපකිරීමකින් නමුත් පැවිදි වෙලා නමුත් අරණ්‍ය වාසී නමුත් බුදුරජාණන් වහන්සේ පාමුල නමුත් සිටනකොට විවිධාකාර විතක්ක පරිවිතක්ක පහළ වෙනවා ඒවා අත්දා බලන්ඩ පුදුමාකාර ඔලමුලකම් පහළ වෙනවා ඒවා පහල කරගෙන නැවත පිරීලා ඒව අනුව දුකටපත් වෙලා නැවතත් ਸਰුවචනාංශයේ ඉදිරියටපත් වුණාට පස්සේ ਸਰුවචනාංශයේ පුද්ගලයන්ගේ ඒක දෝෂයක් වශයෙන් දකින්න නැතුව අර නැවත ਸਰුවචනාංශ කරා පැමිණීම නැවත ධර්මයේ පිහිට පැතීම කියන මේ ආයති සංවරය ගැන සලකලා කිසියම් අඩුපාඩුවකින් තොරව බොහෝ වටිනා උපදේශ පන්ති ලබා දීලා තියෙනවා. මේ සූත්‍රයේත් මේ මේකේ ස්වාමීන් වහන්සේ තනියම පැත්තකටලා භාවනා කරන්න ඕනේ කියලා ඇතිවෙච්ච පරිවිතක්කේ නිසා සරුවචනාසී උපස්ථානයත් බාධාවක් විදියට සලකලා වතපිලිවතත් බාධාවක් විදියට සලකලා ඒ හිත ගියා වූ කිමිකාල වන තීරයේ තියෙන අඹ ගඟක් අයිනේ තියෙන ලස්සන අඹ උයනකටලා භාවනා කරන්න ගිහිල්ලා කවදාකවත් නැති විදියට කාම විතක්ක පහළ වෙලා ඒ භාවනාව නෙමෙයි පැවිද්ද නෙමෙයි ගිහිගේ තථාරණ මට්ටමට හිත වික්ෂිප්ත කරගන්න. ඊට පස්සේ සරුවචනාංශ ළඟට ඇවිල්ලා මේ තාම සුන්දර වූ මේ අඹවණේට මම ගියේ බොහෝම අතකසා දාගෙන. එසේ නමුත් කිය මට සිද්ධ වුණේ මොකද්ද? කවදාකවත් නැති විදියෙ මිත කාම ව්‍යාපාද පිහිංසාදී විතක්ක පහළ වෙන්න පටන් ගත්තා කියවට පස්සේ ਸਰවඥාන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට එවැනි ළඟා කරගන්න බැරි වුණා වූ චේතෝ විමුක්තියක් ළඟා කරගන්න නම් ඒ පුද්ගලයා ඒ තමන්ගේ ඒ චේතෝ විමුක්තිය සඳහා කරන ප්‍රාර්ථනාවට පස්සාකාරයකින් අනුග්‍රහ කටයුතුයි. අන්නේ අනුග්‍රහකම එදාටත් අදටත් අර විදිහට හිතුවක්කාරකම් කරන්න උත් කරන්නා උන් පරිේශන කරන්න උන්ටත් නොකරන්න උන්ටත් එකසේ වැදගත් වෙනවා. ඒකේ පළවෙනියෙන් සඳහන් වෙන්නේ කල්යාණ මිත්‍රස්ස මේ කිය කියලා තමන් කල්යාණ මිතුරන් පිරිසක් ඇසුරේ ගත කිරීම තමයි තමන් කළ යුතු දේ. ඒ කල්යාණ මිතුරු ඇසුරේදී සිදුවෙන ඒවත් පිළිවෙත් ඒ මේ කටයුතු පවා බාධාවක් විදිහට සලකගෙන අතිවිවේක අති නිසද්දතාවය හොයාගෙන යන්න ගියොත් මෙන්න මේ වගේ තැන් වලට වැටෙන්න පුළුවන්. දෙක සීලය පිළිබඳවයි. හොඳ නිතරම මේ ලොකු සැලකිල්ලක් තියෙනවා. ඉතින් මේ සීලය පිළිබඳ සැලකිල්ලෙත් අර පිරිසක් එක්ක ඉඳගෙන වත් පිළිවෙත් ටික කරෙන්නේ නැත්නම් සීල සිද්ධ වෙන්නේ. වත්තංන පරිපූර්ණතු න සීලම් පරිපූර්ණති. මේ වත් පිළිවෙත් ටික සීලයට බාධාවක් කියලා සමහරලාට හිතෙනවා. මේ කටයුතු කරන්න ගියාම මේ වෙලාවෙත් මට භාවනා කරන්න පුළුවන් නේද කියලා ඒවා මේ කුසල් නෙවෙයි අකුසල් පරිවිතක්ක බව තේරුම් ගන්නට මේ මේ ගියාමතුරුන්ගේ නිදර්ශනය බොහොම හොඳයි. ඉතින් එමේ හිතුණයි කියලා මේ උපදේශ නොදී ඵලයන් යන්න කියන කතාවකුත් නෑ සරුවචනාංශගේ හිතෙන එකක් ස්වභාවය ඒ හිතල පැත්තකට වුණාට පස්සේ මේ වගේ තන වැටෙන එකක් ස්වභාවේ කලාතුරකින් කෙනෙක් තමයි එහෙම තන වැටිලා නැවතත් මේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ දිහාට උපදේශ බලාපොරොත්තු වෙන්නේ නුග දෙනෙක් ඉතින් ලැජ්ජාටපත් වෙලා දීන හීන දීන බගෑ තත්ත්වයටපත් වෙලා පිරිහෙනවා පිරිහුණාට පස්සේ ගිහිල්ලා ඉතින් අර භාග්‍ය සම්පන්න විදිහට අනිගාන ගිහියන්ට බණ කියන්ට ගිහිලා කියනවා ඒ තමන්ගේ පෙරදිච්ච වැරදිච්ච ටික කියලා මේ ගිහිය උනන්දු කරන්න උනන්දුවෙන් ප්‍රශ්න ඇහුවත් නෑ නෑ මම මේ කරලානේ කියන්නේ මම ওই විදිහ වී කියලා ලැබුවානේ පැවිදි වුණානේ අරණි ගත වුණානේ කෝ මට මොකක්වත් උනේ නෑනේ කියලා අර කියන සම්පූර්ණ පිලුණු වෙච්ච පැත්ත කුණු වෙච්ච පැත්ත හෙලි කරන්න හදනවා තුන්වෙනි කාරණාව තමයි ਸਰුවචන සඳහන් කරපු කල්යාණ මිත්‍රතාවයේ සීය මේ මේ සීලය තුන්වෙනි කාරණාව තමයි මේ දත යුතු කල යුතු කතා මේකෙන් ඇත්තටම නොකල යුතු තිරිසං කතා 32ක් ප්‍රතික්ෂේප වෙනවා කල යුතු කතා විදියට ඒ සන්තුට්ටි කතා පවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා වශයෙන් ඒ දස කතාවක් සරුවචනසේ ගෙනහැර දක්වලා තිනවා. ඒ කියන්නේ බණ අහන්න ඕනේ. ඒ බණ අහනකොටත් ඒ තමන් කරගෙන යන භාවනාවට ගැළපෙන විපස්සනා ධර්මදේශන අහනවා මිස ඒ අනෙකුත් ධර්මදේශන ඇහිීමත් මේ කියන්නගේ දෝෂේ නෙවෙයි අහන්නගේ දෝෂරයි වැටේ. Tamanට ගැළපෙන Tamanගේ මේ යන පාරට ගැළපෙන ධර්ම දේශනාවක් මිස අර ගල්දුවේ අපේ පණ්ඩිත සාසින්න කාලේ වගේ බුදුබණ වගේ මොනවදෝ කියන කාලයක් තියෙනවා. ඒ වගේ දේවල් අහලා මාත් බණ ඇහුවා කියලා මේ වගේ වටිනා වැඩ පැත්තක තවලා ඊට වැඩිය ලාමක කුසල් කරන්න පෙළඹෙනවනේ ලෝකේ බණ කියන්නන්ගේ දෝෂයක් නෙවෙයි ඒක කියන්නා කෙසේ කිව්වත් අහන්නා සීබුද්ධියෙන් අහන්න ඕනේ. අන්න ඒකදී මේ දස කතා කවදාකවත් ඒ වගේ මේ පහලට අදින ලාමක කුසල් වලට දුවන අදි කුසලයේ අමතක කරන අරතියට වටන්නේ. නිතරම භාවනා රත්‍ය භාවනා රාමතාවේ පහාන රත්‍ය පහාන රාමතාවේ ඇති කළ දෙනවා. ඒ නිසා මේ මේ අපිච්ච කතා සන්තුට්ටි කතා ආදී ඒ දස කතා වස්තුවට ඇහුම්කන් දීම හරීම නීරසයි. කාමභෝගී පුද්ගලයාට සන්තුට්ටි කතාව කිව්වම කාමයේ සන්තුෂ්ටියක් තියෙන. මෙතන තියෙන්නේ නිකාමලාභී. මෙතන තියෙන්නේ මේ නිස්සරණයේ තියෙන සන්තුෂ්ටියක්. අල්පේච්ඡතාවයේ නෙමෙයි ලෝකයා බලාපොරොත්තු වෙන්නේ මහිච්ඡතාවයේ සහ සුඛභෝගීත්වයේ. ඉතින් ඒකට යන කතාවන් නම් බුදුබණ කියලා හරි කමන්නේ අහන්න කැමති. අල්පේච්ඡ කතාවට යනකොට ඒක එච්චර පිරෙයි නෑ. ඒ වගේම විරියාරම්භ කතා නිතරම එලම සිටි වීර්යෙන් ඉන්න කියලා හුඟව දෙනෙක් කැමති හොඳ සාප්පු හාන්සි පුටුවක හාන්සි වෙලා සැපසේ අතපය දිග අරගෙන ඉන්න කැමති. නමුත් මෙතනදී කියනවා ඒක කාලේ නාස්ති කිරීමක් ක්ෂණ සම්පත්තිය පැන්නීමක්. නිතරම ඉද්ද ගැව්වා වගේ එළඹ සිට 100න් ගත කරන්න කියලා. අන්න වගේ දේවල් ප්‍රිය නැහැ. නමුත් ඒ ප්‍රිය උණයි කියලා ඒ තිරිසං කතාවල වලට ගියොත්, පත්‍ර බලන්න ගියොත්, ප්‍රවෘත්ති අහන්න ගියොත්, ටෙලිවිෂන් එක බලන්න ගියොත්, කට කතාවලට අහුම්කම් දෙන්න ගියොත්, චිත්‍රපටි බලන්න ගියොත් පුරෝනවා. ඒ ඉන්ද්‍රයන් සේරම පුරවලා දෙනවා. ඒ බොහොම කාල වේලාවට උත්සන්න වෙන උද්වේ උද්වේගචර දේවල් වලින් මුත් අන්තිමට අර අපේ තියෙන මේ වීරිය නැසලා කෙලස් කන්දරාවකින් වහලා දාන. ඒ නිසා අප්පිච්ච කතාව වලට හිතියව දන්නේ කියලා කරුවත් chance සඳහන් කළා තියෙනවා. ඊගාව කතා අපි තාම පටන් ගත්තේ නැති එකක් තමයි ඒ වීරිය පිළිබඳවත් ප්‍රඥාව පිළිබඳවත් අපේ මේ දේශනාවේ අද අපි ඉන්නේ 29 වෙනි දේශනාවේ ඒකේ තියෙන්නේ මේ දහස කතා වස්තු වලින් ඒ ඥාන කතා එහෙම නැත්නම් සීල කතා සමාධි කතා පඤ්ඤා කතා කියලා හඳුන්වන අටවෙනි කතාවයි. ඉතින් මේ පඤ්ඤා කතාව අටුවාචාරින් වහන්සේලා පවා පිළිගන්නවා මේකෙදි කියවෙන්නේ ප්‍රඥා කතාවට මේ කෙලින්ම විපස්සනා ඥාන ටිකයි කියලා. අනිකුත් ඒවා ඒ සීල කතා සමාධි කතා වලට වැටෙනවා. ඉතින් අපි මේ වෙලාවේදී අවස්ථාවක් කරගත්තා මේ මේ කාලේ භාවනා ලෝකයේ ප්‍රසිද්ධ ඒ මේ විපස්සනා ඥාන පෙළ ඒක බුද්ධ දේශනාවේ සූත්‍ර පිටකයේ මෙආකාරයෙන්ම පෙනෙන්නේ නැහැ. ඒක පෙනිලා වෙරිලා සිද්ධ වෙලා තියෙන්නේ පේන තාලෙට ලංකාවේදී. ඒ කියන්නේ බුද්ධ ශාසනයේ අශෝක අධිරාජන් වහන්සේ අධිරාජ්‍යතුමා 236 වෙනි අවුරුද්දේ වගේ තමයි රාජ්‍යත්වයටපත් උනායි කියලා කියන්නේ. ඒට අවුරුදු 8කට විතර පස්සේ වගේ තමයි ඔය ධර්ම දූත සේවාව සිදු වෙලා තියෙන්නේ. එතකොට ඒ දේශේ 50ක් විතර ගියාට පස්සේ තමයි ලංකාවට බුද්ධ ආගම ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අවුරුදු ගාණක් ලංකාවේ ස්වර්ණමය යුගයේ ඒ බුද්ධ ආගම ඉන්දියාව ඉක්මවලා බුද්ධම විදිහට මේ පිරිසිදුව පිවිතුරුව රැකගෙන ඇවිල්ලා තිනවා. අන්නේ කාලේ මේ විපස්සනා ඥාන ටික ඒ පෙළෙහි තියෙන විසිරී තියෙන දේවල් ගොනු කරලා <clears throat> අර රත විනීත සූත්‍රයේ දැක්වෙන විදිහට සත්ත්ව วิ සුද්ධියට ගැලපෙන විදිහට විසුද්ධි හත තව හතකට පෙන්නපු ඒ විසුද්ධි පළවෙනි මාර්ග ඥානෙ විසුද්ධි හතකට කඩලා පෙන්වන සර්වචන් වහන්සේ ඒක විපස්සනා ඥාන වශයෙන් 18කට කඩලා පෙන්නන. ඒක බොහෝ විට බුද්ධ දේශනා පමණක් අර කොට සලකන පෙළ පමණක් සූත්‍ර පිටකේ පමණක් සලකන ඇත්තෝ මේවා පසුකාලීන වර්ධන පසුකාලීන අටුවා විවරණ වශයෙන් බැහැර කරනවා. ඒ මොකද හේතුව මේවා අනවශ්‍ය ගොඩක් විස්තර සහිතයි. මූල ධර්මයට බර කටපාඩම් කරගෙන ඒ උපාධි ලබා ගන්නට එහෙම නැත්නම් අධ්‍යාපන වේදයට යන තාලයක් තියෙනවා. නමුත් ඒකෙදී ඔය අපවත් වෙච්ච නායක සංසය හැකිතාක් දුරට මේවා එළියට අරගෙන විශේෂයෙන් පරිසම්බිදා මාර්ගයේ වගේ පෙළට කිට්ටු පොත්වලින් මේකට දක්වන අනුග්‍රහය අරගෙන මේවායි පුළුවන් තරම් අද භාවනා කරන අයට ඒ දැන්ට අවුරුදු 1000කට 1500කට කලින් සංග්‍රහ වෙච්ච ඒ අත්දැකීම් කොච්චර දුරට වළංගුද කොච්චර දුරට ප්‍රායෝගිකව ගැලපෙනවද කියලා බලන්න සෑහෙන ප්‍රයත්නයක් කරන් තියෙනවා. ඒ ප්‍රයත්න නිසාම මම හිතනවා ඒ ප්‍රයත්නට හේතු වුණේ අපේ මේ අපවත්ිය දාන නායක මහින්පාණන් වහන්සේට බුරුම ආభాෂයේ ඒ බුරුමා භාෂය එලි කරලා එදා තියෙන්න ඇති බුරුමේ තියෙන්න ඇති එලි කරලා පොතක් වශයෙන් නැත්නම් සම්ප්‍රදායක් වශයෙන් හෙලිකිරීමේ ගෞරවය හිමිවෙන්නේ ඒ ප්‍රසිද්ධ මහා සීසාඩෝ ස්වාමීන් වහන්සේට නැත්නම් යත් පුජිනිය සෝබන මහා ස්වාමින් වහන්සේට. ඒ ශාන්චේකේ විපස්සනා ණය ප්‍රකරණය කියලා පොතකට ලියලා තියෙනවා. ඒ පොත කාලයක් පරිවර්තනය කෙරෙන්නේ නැතුව අපවත් විය දාලේ රේරුකාණේ චන්දයුණු ස්වාමීන් වහන්සේගේ සෑහෙන ප්‍රයත්න කරා. ඉතින් පසුගිය දවස්වල ඒ අර බුරුම ස්වාමීන්ලා හම්බෙලා අපි ඒක පරිවර්තනය කරාට පස්සේ පේන්න තියෙනවා ඒකේ මූල ධර්ම වලට බරගතියක් තියෙනවා. ඒ වගේ මේ මත ඒ ක්‍රමයට ඒ ගුරුකුලයට විරුද්ධවාදව ඉදිරිපත් කරන දේවල් ඛණ්ඩනය කිරීම සඳහා ගෙනහැර දක්වන පාඩවලින් පිළිලා තියෙනවා. ඒක හේතු වෙලා තියෙනවා මේ පොතේ දක්වන දැනුම ඒක විවිධ ක්‍රම වලින් ලංකාවට මේවට අවිලා තියෙනවා. අපේ අපවත් තියාදාල් මහින් පාන්සල් ලැබිලා තියෙනවා. උන්වහන්සේ ඒක එලි කරලා දක්වලා ඒ අපේ ස්වාමීන් වහන්සේ ලියපොත් තමයි සත්‍වවිසුද්ධි සහ විදර්ශනා ඥාන. ඊටාත්ම කෙටි. ඒ හේතුව මං හිතන්නේ අනවශ්‍ය අටුවා ටීකා විස්තර දක්වලා අර සූත්‍ර විතරක් පිළිගන්න අයගේ චෝදනාවට ලක් නොවීම පිණිස කෙටි කරලා තියෙනවා. ඉතින් අපි මේ අද කරන ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන දේශනාවට ප්‍රධාන ඒ ඕජාව ධර්ම රසය ඉන්නේ මහසි සාඩක පොතිනුත් අපේ ලොකු ශාංශිකේ පොතිනුත් ඒ වගේ මේ බුරුම භාවනා කරන කාලේ ඒ ස්වාමීන් වහන්සේලා ඒවා විස්තර කරලා දෙනකොට ගත්ත උපමා ආදර්ශ තමයි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන විග්‍රහය අනුව නැත්නම් විපස්සනා ඥාන අනුව අපි අද ඉන්නේ මග්ගා පටිපදා ඥාන දර්ශන විසුද්ධියේ. සත්‍ය විසුද්ධි වලින් සීල <coughs> විසුද්ධි, චිත්ත විසුද්ධි, තිත්ති විසුද්ධි, මග්ගා කාංකා විතරන විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි කියන විසුද්ධි පහු කරගෙන අපි ඉන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියේදී. එහෙම නැත්නම් කෙලින්ම සූද්ධ වශයෙන්ම වැඩි වියපත් වෙච්ච මෝරච්ච විපස්සනා. ඉතින් ඒක නිසා අද මේ දේශනාවෙන් දේශනාව පටන් ගන්න අමාරු. මේ වෙනකොට ඒ දේවල් අහලා ක්‍රියාවට නම් වෙලා වැරදිලා හදාගෙන යම් ප්‍රමාණයකට තම තමන්ගේ හරි වැරදි තුලින් ඉදිරියට ගිය කෙනාට මේ දේශනාවේ කරුණු තව තවත් මේ කරන යන වැඩපිළිවෙලේ ගැඹීරත්වයටත් තමන්ට මතුවෙන ප්‍රශ්න යම් ප්‍රමාණයක විසඳා ගැනීමටත් හේතු වෙනවා. තාම පටන් ගත්තේ නැති ආධුනික කෙනෙකුට බොහෝ විට මේ වගේ දේශනාවට ඉබේම කෙරෙන චෝදනාව වෙන ගැඹුරු වැඩි තේරෙන්නේ නැහැ කියන කතාව කියන්න ඉඩ තියෙනවා. නමුත් ඒක සරුවච්ච දේශනාවේ සඳහන් වෙන්නේ ඥාන කතා ප්‍රඥා කතා විදියට. ඉතින් මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන එකට විසුද්ධි වශයෙන් සමානුපාතිකව පෙන්වන විදර්ශනා ඥානය තමයි බලව උදයබ්බේ ඥාන. ඇති වෙන සෑම දෙයක්ම වහාම නැති වී යන බව. එහෙම නැත්නම් මොන දෙයක් මේ චිත්තසංතානේ පහළ වුණත් චිත්තසංතානේට ඒ පහළ වෙච්ච දේ මොකක්වත් වෙන්නේ රාගයක් පහළ වුණත් පහළ වෙලා යන්නේක විතරයි සිද්ධ වෙන්නේ. ආලෝකයක් පහළ වුණත් ඇති වෙලා යන්නේක විතරයි තියෙන්නේ. සතිය පහළ වුණත් ඇති වෙලා යන්නේක විතරයි සිද්ධ වෙන්නේ. සමාධිය පහළ වුණත් ඇති වෙලා යන්නේක විතරයි පහළ වෙන්නේ. මේ විදිහට ගුණ ධර්ම සහ අගුණ ධර්ම පහළ වීමේ වේදිකාවක් නැත්තම් ඒ චිත්‍රාන්තින කැන්වස් එකක් වශයෙන් මිස මේ හිතේ ඒ හඳන ගතියක් නැහැ. යම් කිංච සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්ම යම් තාක් ඇති වෙන තාක් ධර්ම තියෙනවාද ඒ සියල්ලෝම නැති වෙනවා කියන ඒ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරන වෙලාවේදී වටහාගත් ස්වභාවයේ විස්තර කරන පාඩේ වගේ මේ හිතේ යමක් ඇති වෙන්න පුළුවන් නම් ඒ දේ එහෙමම නැතිලා යනවා ඒක ඇති වුණා කියලා හොඳ දෙයක් කිය කනගා සන්තෝෂ වෙන ගතිය හෝ නරක කෙලෙසයක් කියලා කනගාටු වෙන ගතිය තමයි අපි මමය කියලා සක්කාය දිට්ඨිය කියලා ඒකට ආරෝපණය කරන දේ. ඉන් ආරෝපණයෙන් තමයි අපි කෙලෙසෙන්නේ හෝ දියුණුවටපත් වෙන්නේ. එහෙම නැත්නම් තියෙන මධ්‍යමේ සතර ස්වභාවයෙන් සැලෙන්නේ අපි මේ වෙන දේවල් ආඩම්බරයට හෝ ලැජ්ජාවට ගත්තොත්. ඒ හිතවත් ඒ චෛතසිකවත් කවදාකවත් අපිට මේ ආරාධනාවක් කරන බව පේන්නේ නැහැ. යා හොඳ ආලෝකයක් පහනවා හොඳ සද්ධාාවක් පහනවා හොඳ සමාධියක් පහනවා කියලා පිම්බෙන්ට පුම්බන්ට අන්ධහර පාණ්ඩේ කියලා ඒ චෛතසික අපට කියන්නේ කොහෙන්දෝ සංසාරෙන් ගෙනාපු ගතියක් නිසා යගේ හොඳ ආලෝක පහලා විවේක වෙලා සමාධියනකොට අපි සන්තෝෂෙන් ඉල්පෙන්න පටන් ගන්නවා. ඉතින් රාගයක් ආපු වෙලාවට වේදනාවක් ආපු වෙලාවට පරණ දැකපු කැත දෙයක් හීනයක් වගේ පේන වෙලාවට හිතීම් පශ්චාත්තාප වෙනවා මේ මගේ හිත කෙලසිලා කියලා. අන්නේ විදිහට ඒ දේවල් වල නැති કૃත්‍රිමව එයට ආරෝපණය කරන ඒ ආකල්ප මතිමතාන්තර සුභාසුබ හොඳ නරක ධර්මා ධර්ම සාධාරණ සාධාරණ දේවල් තමයි හිතේ මණ්ඩි මිදෙන්නේ. ඒව ඉතින් නැගිටින කොටත් මතක හිටිනවා. නමුත් ඒ දේවල් මතු වීම සඳහා හේතු වන්නා වූ මේ චෛතසික එහෙම නැත්නම් ඒ වෙලාවට එන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන රූප ධර්ම එකක්වත් ඒ ආයතනයක හෝ හිතේ රැඳෙන්න නෙවෙයි යන්නේ ඒක නිසා ඒ කටුකුරු දෙ ඥානන්ත ස්වාමීන් වහන්සේ මතක් කරගන්නවා උන්වහන්සේ මතක් කරනවා යම් වෙලාවක හිතට තද බල චිත්ත පීඩාව කණේ නැති තාලෙට මට ලෙඩව පරිසුනවා නැති තාලයකට මගේ හිත පශ්චාත්තාප වුණා බලාපොරොත්තු සුන් වුණා කෙනෙක් මට දොස් කිව්වා එහෙම නැත්නම් මේ හොඳට බලාපොරොත්තු යන හිටපු කෙනෙක් නරක වැඩක් කරලා හිත පෑරුණා එහෙම නැත්නම් බලාපොරොත්තු නැති කෙනකින් බැනුමක් කාලා ඇයි මට මෙහෙම වුනේ කියලා කල්පනා වෙනකොට හොඳටම ඇතුලෙන් තේරෙනවා මේක මේ <clears throat> පිටින් පටවගත්ත දෙයක් ඒ දේ වෙලාවේ ඇහුණා නම් දැක්කා නම් එතනින් ඉවරයි මේ ඒකේ මණ්ඩි ටිකයි එකයි මේ හරක් දවල්ට කාලා රැට වමාරා කන්නා වගේ වමාරා කන්නේ කියලා කල්පනා වෙනකොට ඒ නැති කිරීම සඳහා උන්වහන්සේ තමන් වහන්සේ විසින් සකස් කරගත්ත කවියක් කියන්න පුරුදුලා හිටපුවා අපිට කියලා දීලා තිනවා ඇසේ රූප නොරැඳේ කනේ ශබ්ද නොරැඳේ කයේ පහස නොරැඳේ හිතේ හිතවිලි නොරැඳේ කියලා ඒක කටපාඩම් කරනවා. එහාට දක්වන කරනවලු ඇහි කවදාකවත් ඔය පුරුෂයෙකුට ඊටාම මනවඩවන කාමයේ උපදින ස්ත්‍රී රූපයක් ඇහැට වැටුණට ඒ රූපේ කවදාකවත් ඇහි රැඳෙන්නේ නැහැ. හිතේ තමයි රඳවගෙන නැවතත් අර ඇහැට දම දම ඒක මේ පන්නරේ තියතිය පාවිච්චි කරන්නේ. ඒකේ නරක කුණු වෙච්ච බලු කුණක් හරි අසුචි ගොඩක් හරි දැකපුවාම හිතේ ඒක රැඳුණට ඇහි රැඳෙන්නේ නැහැ. කනේ කිසිම සද්දයක් රැඳෙන්නේ නැහැ. රැඳෙනවා නම් ඊගාව සද්දට කන ලෑස්ති නැහැ. නාසයේ කිසිම ගඳක් සුවඳක් නැහැ තියෙනවා නම් ඒ ගඳ සුවඳ රැඳෙනවා නම් ඊගාව ගඳ සුවඳ බලන්න නාසයේ නුසුදුස්සෙක් වෙනවා. දිවේ රස රැඳෙන්නේ නැහැ. කයේ පහස රැඳෙන්නේ නැහැ. හිතේ <clears throat> ධර්මතා රැඳෙන්නේ නැහැ. මේ කොහෙන්දෝ යන කොක්කක්. ආනේ ඒ ටික තමයි අපිට දුක් දෙන්නේ. ඒක තමයි අනිත්‍යත්වයටපත් වෙන්නේ. ඒ රූපවල තියෙන ස්වභාවය නෙවෙයි. අන්න ඒ බව කියන්නේ ඇති වෙන තාක් දේවල් නැති වී යන බව යෝගාවචරය කොච්චර අහලා තිබුණත් අකමැත්තෙන් නමුත් එහෙම නැත්නම් තර්කයට අහු කරගෙන දැනගෙන හිටියත් මේක ඇස්පනා අපිට මතු වෙනකොට නම් සහලවනවා. ඇස්පනා අපිට මතු වෙනකොට ඇඟ වෙවුලනවා. ඇඟෙන් හීන් දාඩිය දානවා. කන් අඩි වලින් රැස් වී දෙන්න පටන් අර ගන්නවා. ඇස් නලියන්න පටන් අර ගන්නවා. නානා විදිහට සැලීමෙන්ට පටන් අර ගන්නවා. නමුත් ඒක කවදාකවත් නොදැරිය නොඉසිලිය මට්ටමට එක සැරේ එන්නේ නැහැ. ටික ටික ටික ටික එනකොට ඒක කෙරෙහි Taman දක්වන ආකල්පයේ යෝගාචරයට ඕන වෙලාවක නතර කරලා අප ප්‍රകൃතියට එන්න පුළුවන්. කැමැතිනම් හුදුවට භාවනා කරලා වැඩි වෙලා ඉඳලා මේ වේග ගමනට වුරු කර ගන්න පුළුවන්. ඒ විදිහට ටිකෙන් ටික ටිකෙන් ටික අනුපූර්ව වැඩපිළිවෙල අනුපූර්ව ක්‍රමයෙන් මේ හිතගත පුහුණු කරමින් යන වැඩපිළිවෙලක් නිසා යෝගාවචරයේ ඉන්න හොඳ පාලන තත්වයක් යටතේ ධර්ම ආරක්ෂාවක් යටතේ. ඒක හරියට <clears throat> අජටාවකාශයට යන අජටාවකාශ <clears throat> ගංගනගාමීන් ඉස්සල්ලාම සාමාන්‍ය බයිසිකල් එකකින් ගිහිල්ලා වාහනයක් පුරුදු කරලා හොඳ වේග කවන්න පුරුදු කරනවා. ඒ වාහනේ ගිලක පාරට නතර කරනකොට කොහොමද? එක පාරට පිකප් කරනකොට කොහොමද? එක පාරටම වේගය වැඩි කරනකොට කොහොමද? අඩු කරන කොහොමද කියලා පුරුදු කරනවා. පුරුදු කළා ඒ අනුව <clears throat> ඒ පුද්ගලයා ගුවන් නියමයක් බාටපත් කරනවා. ඊට පස්සේ ගුවන් පතේට ගැරගෙන ඒකෙදී බඩ පිණුම් උඩ පිණුම් කරණක් පුරුදු කරනවා. පුරුදු කරලා පුරුදු කරනවා ඒක තප්පර 30කට කරන්න පුළුවන් ඒක ගුරුත්වාකර්ෂණය නැති වෙන විදිහට ගුවන් යානේ කඩා වැටෙනවා. ඒ වෙලාවේදී යාට පුරුදු වෙන්න පටන් ගන්නවා මුළු කැබින් එකේ තියෙන හැම බඩුවක්ම පාවෙන්න පටන් ගන්නවා තමනුත් පාවෙන්න පටන් ගන්නවා නමුත් ඒ ඊටාම සුළු වෙලාවයි මේ ගුරුත්වාකර්ෂණ යටතේ ගුරුත්වාකර්ෂණ නැති තත්ත්ව ගෙනත් දෙන්න පුළුවන් වෙන්නේ ඊට පස්සේ හඳ වගේ කාන්තාර ප්‍රදේශ වලට අරන් ගිහිල්ලා ඒකේ තනිකර වැල්ල විතරයි තියෙන්නේ. වතුරක් නැහැ, ගහක් නැහැ. ඒක හැසිරෙන හැටි ගුවන් යානාවල් තැම්පත් කරලා මේ විද්‍යාගාර තත්ත්වයට පුළුවන් තරම් පුරුදු කරනවා. පුරුදු කරලා පුරුදු කරලා ඉස්සල්ලාම වායුගෝලය හරහා පුරුදු කරලා ඊට පස්සේ අජට අවකාශයට යවලා ආයෙ ගෙන්න ගන්නවා. හරි වේදන් ওই වැඩේට. ගාක් වේදන් ඔන්න ඔහම සෙල්ලම් සේරම කරලා ඒ උපකරණයි ඒ අජට අවකාශ ගාමීය ගංගන ගාමීය පුරුදු කරලා පස්සේ තමයි ඒ අත්ෝ ඔය හඳට යන්නේ අඟහරු ලෝකයට යන්නේ වැඩ පිළිවෙල යන්නේ. ඒ හැම දෙයකදීම අර මුල් මුල් අවස්ථාවල පුදුමාකාර වේදමක් කරනවා. ඒ වියදම් කරන වෙලාවදී ගංගන ගාමින් දන්නේ මේ මොකටද කරන්න කියලා. නමුත් ඒවා සැලසුම් කරන මූලික රාජ්‍ය ප්‍රතිපත්තිවල එහෙම නැත්නම් ඒ වගේ ගරුකටයුතු මණ්ඩලවල හොඳ પરමාර්ථයක් තියෙන මේ ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් තද බල ගුරුත්වයට ලක් වෙලා හැදිච්ච මේ ඇඟ හැදිච්ච මේ හිත හැදිච්ච මේ ආසාවල් ගුරුත්වාකර්ෂණයෙන් ගැලවිලා වෙන අභ්‍යවකාශ වස්තු වලට ගියාම මනස කොහොම හිටියේද ආහාර පද්ධතිය කොහොම වැඩ කරාද ඇට පද්ධතිය කොහොම වැඩ කරාද හෘද වස්තු කොහොම වැඩ කරාද කියලා ගත හැකි සෑම තොරතුරක්ම ගන්න. එතකොට මේ ගංගන ගාමියාගේ සෑම අංශුවක්ම පරීක්ෂා වෙමින් තමයි අජට ආකාශය පුරුදු කරනවා. අනිත් වගේ මේ ඉස්සල්ලාම වතාවට සියලු දේ වහා ඇති වෙමින් නැති වෙමින් බවටපත් වෙනකොට යෝගාවචරය ඉන්නේ මේ තුනී වාතස්තරයේ කක්ෂයෙන් මිදෙන්න කිට් වෙච්චි ගංගන මේ යානාවක ඉන්න අජටාවකාශ ගංගන ගාමියෙක් විදිහට ඇතුළට ඕනනම් එන්න පුළුවන් එතකොට පොළවේ ගුරුත්වාකර්ෂණයට අහු වෙලා <clears throat> පෘථිවිගත වෙනවා පෘථිවි පක්ෂයට යන්න පුළුවන් අනිත් පැත්තට හැරුණොත් එහෙම අජටාවකාශයට යන්න පුළුවන් ඒ දෙක මැද ඉන්න අවස්ථාව ඉතින් මේක මුග දෙනකොට අර දන්න මේ කණවැන්දුම හොඳයි නොදන්නා දීගට වගේ කියලා මෙතෙන්ට ගිය ගමන් බය වෙලා වෙන්දුහුරු නුපුරුදු ගතිය නිසා එක්ක ඇස් දෙක ඇරලා එහෙම නැත්නම් පරියන්කේ නැගිටලා ආයෙත් අර පුරුදු ඇඟ දැකලා සතුටු සුසුමක් එනවා යාන්තම් යන්න ගිය ගමන් නතර කරලා මේ පළ පුරුදු ගෙදෙට්ටම ආවා වගේ ඉතින් ඒක නිසා මේක බලවත් විපස්සනා ඥාන වලට යන්න සුදුස්සෙද්ද නැද්ද කියලා හොඳට කල්පනා කරන්න තමන් අතටම තමන්ගේ කොලේ දීලා කැමතිනම් අස්සම් කරන්න කියනවා වගේ. ඉතින් යම් කිසි කෙනෙක් දන්නවනම් මේ වෙනකොට අපි විසුද්ධි මෙච්චර ප්‍රමාණයක් ගත කරලා තිනවා ඊගා විසුද්ධියට යන්න නම් මේ කය සහ ජීවිතය කියන දෙක පිළිබඳ ආශාව අතහැරලා අඩුගානේ පරිේශන මට්ටමින් හෝ මේක මෙහෙම දිගට එන රැල්ල යන්න දෙන්න ඕනේ කියලා යම් කිසි කෙනෙක් මේ උද්‍යප්පේ ඥාන අවස්ථාවේ ඇති වෙන ඒ පීඩාකාරී තත්ත්ව හෝ උපක්ලේශ වශයෙන් මතුවෙන හොඳ පැත්ත හෝ අල්ලන්නේ නැතුව ඒවා මෙනෙහි කරලා මේක බය දෙක එහෙමම මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මේ ඇත් දෙක ඇරියොත් මේක කයක් බව වැටහෙන්නේ. එහෙම නෙවෙයි. ඇස් දෙක වහගෙන කය ඇතුලේ ඉඳගෙන වෙන දේ ප්‍රත්‍යක්ෂයට අහු වෙන්න ඇරලා තේරුණත් නොතේරුණත් විස්තර කළ හැකි වුණත් විස්තර කළ නොහැකි වුණත් අදහන සුළු වුණත් නොඇදහියක් ඇදහියකි වුණත් පරිේශන වශයෙන් ආර්ය පරිේශන වශයෙන් ඉදිරියට යන්නේ ඊ타ත්ම කලාතුරකින් කෙනෙක්. ඊ타ත්ම කලාතුරකින් කෙනෙක්. ඉතින් එහෙම කෙනෙක් දකින්නකොට වුණත් සරුවත් යනසේ කවදාකවත් මේ උදම්මනන්ට යන්නේ ඉතාමත්ම ධර්ම සංවේගයෙන් යුක්තව බලාන ඉන්නවා ගඟ දිග මෙච්චර ගසාගෙන යද්දි භාවනා කරන ලෝකේ ගැන මම මේ කතා කරන්නේ භාවනා කරන ලෝකෙත් පොඩ්ඩක් යක්කම පිපුරුමක් එනකොට විජහාට ගිහිල්ලා බෙහෙත් කරලා ඔක්කොම කරලා ආයතර ඇඟ හදා ගන්න ඇඟ කියන්නේ මේ භාවනා සඳහා යන උපකරණයක් වශයෙන් නෙවෙයි මේ අංග සම්පූර්ණ තියෙන්න ඕන කෙස් ගහක්වත් හෙල්ලෙන්නේ නැතුව හමක් කරලේ වැටෙන්නේ නැතුව තියෙන්න ඕන කියලා. ඉතින් ඒකෙන් වෙන්නේ මොකද්ද? අර ඉදිරිය සඳහා යන්න අභීතව මුණ දෙන චිත්තක්ෂණ අඩු වෙනවා. නමුත් ඒක දොස් කිය යුත්තක් නෙවෙයි. වැරද්දක් නෙමෙයි මේ පුද්ගලයා මේ වෙනකොට සීලෙන් සමාධියෙන් පිරීලා ඉන්නේ. මේ ඥානෙ නෑ. විපස්සනාව නෑ. මේ ගත්ත උපකරණේ මේ වැඩේට ගමනේ යහපැත්තට යන්න ගත්ත මේ කය පිළිබඳව ජීවිතය පිළිබඳව අදි තක්සේරුවක්ම හැම පෘ탁ජනයක ඉන්නේ තමන්ගේ කය සහ මේ ජීවිතය පිළිබඳ අදි තක්සේරුවක. ඒක වැරද්දක් නෑ. එහෙම නැත්නම් මල වාතයක් වෙනවා ආණ්ඩුවට මේක නඩත්තු කරන්න. තම තමන් තමන්ගේ කාය ගැන බලා ගන්න නැත්නම් ජීවිතය ගැන බලා ගන්න නැත්නම් නම් අභාග්‍යයකට වෙලා තියෙන්නේ අදි තක්ෂේරුක තියානේ. විපස්සනාදී මේක තුච්ච කරනවා. බැගෑ තත්තරපත් කරන හොම්බෙන් අරිනවා අපේ සිංහල භාෂාවෙන් කියනවා. දැන් කාලේ තියෙන විදිහට. ඉතින් එතෙන්දී හරි ලැජ්ජාවක් ඇති වෙනවා මේ ගුරුවරයා මට කරපු දේ. ධර්මයේ මට කරපු දේ. මේ භාවනා කරලා වෙලා මොකද්ද මට හම්බුනේ කියලා මෙන්න මේ බැගෑ බව. මේ දීන භාවය හොඳටම ප්‍රකට වෙනවා තරුණ උදයබ්බේ ඉක්මවලා බලවත් උදයබ්බේට යනකොට. ඒ වගේ ලකුණු තමයි සමහරලාට Tamanට පාලනය කරගන්න බැරුව ඇඟ සහලවන්න ගන්න. හොඳටම දන්නා මේ පිරිස මැද මෙහෙම සහලවන එක හොඳ නැහැ කියලා නමුත් කරන්න දෙයක් නැහැ. සමහරට එහෙන් කඳුළුවැක් කරනවා. එහෙම නැත්නම් වෙන වෙන මේ විකාර ස්වරූප ක්ෂණිකව එන්න පටන් අරගන්නවා. ඉතින් හුඟ දෙනෙක් මේ අවස්ථාවේදී සැක පහල කරනවා කොච්චර සැක පහල කරනවාද කියලා මේ මේ පොඩි පිරිසක් විතරක් නෙවෙයි මේ මහාශී ක්‍රමය මහාශී භාවනා ක්‍රමය ලංකාවට හඳුන්ලා දෙන්න එනකොට මුළු ලංකාවම විරුද්ධ වුණා මේකට මුළු ලංකාවම විරුද්ධ වුණා මේකට මේ අනවශ්‍ය ක්‍රමයක් කරන්න ඇල්ලලා මේ මිනිස්සු දඟලන්ට අතපය දික් කරන්න පටන් අර ගන්නවා භාවනා කරනකොට මොනවද මේ කෝලම් කරන්නේ එහෙම එකක් තියෙනද පොතේ කියලා මේවා තනි කර ස්නායු පද්ධතිය නොම ගෑවන දෙයක් මානසිකත්වයේ සුණු විසුණු කරන දෙයක් කියලා බලවත් ආරට මේකට විරුද්ධව පොත්පත්වල ලියුණ ජාත්‍යන්තර තලේ ප්‍රධානම චෝදනාව ආවේ ලංකාවෙමයි ඒ ඔක්කොම මේ මනෝමූලමය තර්ක නමුත් මහසි සායඩෝ ඒවට උත්තර දෙන්න කියන උන්වංශයේ ගෝලයක් උත්තර ලිව්වා මහසි සායඩෝ උත්තර පත්‍ර බලලා තියෙනවා බලවල හරි ගැසලා මොන්නම තාලකින්වත් පිළිගත්තේ නැහැ ලංකාව මේ භාවනා කරනකොට මෙන්න මේ අතිර්ණ තත්වයේදී මේ ඇති වෙන බැගෑ බව දීන බව නිසා යෝගාවචරය පොල්කටු විලෙන් හරහා යන්න හදන ගැරන්ඩියක් වාගේ තමන්ගේ මේ අගයන් ආඩම්බරයන් පෞරුෂත්වයේ සම්පූර්ණ වෙනස් වීමකට භාජනය වෙනවා. එතකොට මේ වගේ දේවල් වෙනවා කියන එක පිළිගන්න ලෑස්තුනේ නැහැ. නමුත් ඒ පරිසම්පිතා මාර්ගය වගේ පොත් කියවනකොට සඳහන් කරලා තියෙනවා මෙන්න මෙවැනි එකලසකට ආවට පස්සේ හොඳට දැන් සත්‍ය සමාධිය තියෙනවා Taman ඉන්නේ කක්ෂයෙන් ගැලවිලා යන්න හදන වෙලාවක ගුරුත්වාකර්ෂණයෙන් එහා පැත්තට යන්න හදන වෙලාව කියන වෙලාවේදී මේ යානේ වැඩ කරන ඒ ගුරුත්වජ ගුරුත්ව ක්ෂේත්‍රය තුල හදපු එන්ජින් යන්ත්‍රය ඉන් එහාට තියෙන ගුරුත්වය නැති හරිය වැඩ කරන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. මේ එක මානෙක හදලා තියෙන මේ චුම්බක ශේෂ්ත්‍රය තුල ගුරුත්ව ශේෂ්ත්‍රය තුල. ඒක පන්නලා යන්න හදන. එතකොට අමුත් යන්ත්‍ර ක්‍රියාත්මක වෙනවා. මේ ශරීරයේ මේ මේ අජටාකාශ යානයක් පොළවේ යන්නත් පුළුවන්, වාතයේ යන්නත් පුළුවන්, ගුරුත්වාකර්ෂණ නැතනක යන්නත් පුළුවන්. ඒකයි ඒකට අජටාවකාශ කියන්නේ. අපි හිතානේ ඉන්නේ උරගය වගේ මේ පොළවේ විතරමයි අපට ඉන්න පුළුවන් කියන්නේ. නෑ භාවනා කරනකොට හිත මේ කය අමතක කරලා ඒ මේ වේදනා සංඥා කියන ඒක චෛතසිකයට ගියාම පක්ෂීන් වාගේ තමයි. ඔක්කොම හිත පවතින්නේ මනෝමූල තත්වයකට. මේකත් ගලවලා යනවා. මේකෙත් සිටියන් අඳින්න පුළුවන් තත්ත්වේ ගැළවිලා යන ගතියට එනකොට පුදුම විදිහේ කම්පන චංචල ඇති වෙනවා. ඒකේ චක්‍ර පෙන්නලා දීලා තියෙනවා පරිසම්පිතා මාර්ගයේදී ඒ වෙලාවේදී සැලෙනකොට ආශස් ප්‍රසවාසී තාමසියුම්නේ පිම්බි මෑකිලි බලනවා එක සියුම් එන්නත්නම් සක්මන යනකොට වහම දකුණ හොඳටම සියුම් වෙලා. ඉතින් මේ පුද්ගලයා දැඩි ආරසාවක් ගන්න හදනවා මේ ගෙදරට ටෙලිෆෝන් කෝල් එකක් දෙන්න හදනවා වගේ අජටවකාශයේ ඉඳලා කොහොම හරි ලයින් එක ගන්න. ආස්වාසීම හිත තියානින්න බලනවා. බලාිනුට එකපාරට ඒක කිසිම තැකීමක් නොකර ප්‍රසවාසය කොහොම වෙයිද? ශරීරේ අනිත් ඇඟවල කොහොමද කියලා එකපාරට පූර්ණික පූර්ව දැනෙන්දීමකින්තර පයින්. පයින්කොටම ආස්වාස ප්‍රසවාසයේ හිත යොදානිනකොට ආස්වාසයේ හිත යොදානට ප්‍රසවාසයේ හිත පැන්නොත් කය සැලෙයි සහල වෙයි බිය වෙයි කියලා සාරිපුත්‍ර සඳහන් කළා. ප්‍රසවාසයේ හිත මෙහෙවන්න හදනකොට ආශ්වාස විලේ හිත පැන්නොත් සැලෙයි, කම්පණය වෙයි, බිය වෙයි කියලා තියෙනවා. ඉතින් මේ බියවීම හෝ සැලීම හෝ හිත පිටපැනීම හෝ එක එල්ලෙම එක දිගට හිතු කියන තැන හිතු පවත්තන්න හිතන එක තමයි යෝගාවචරය හිතාන යනදී. නැත්තම් යෝගාවචරයේ සක්කාය දිට්ඨිය. ඒක කරන්න බැරි බව වැටහලා දෙනවා. මොකද්ද බැරි වෙන්නේ? කොච්චර උත්සාහ කරත් මූල කර්මත්තනේ හිටින්නේ නැහැ. ඒ පිටින් එන සද්දවල බාධාවන් නිසා එම නෙවෙයි. එහෙම නැත්නම් කයින් එන වේදනාවක් නිසාමත් නෙවෙයි. එතන හිත නන්නත්තර වෙලත් නෙවෙයි. ඒ වෙලාවේදී එකම ඒ අරමුණේම හිත හිටින ගතිය ඊට කලින් තිබුණු සමාධියේ තියෙනවා. මෙතෙන්ට නෝක්ෂණික සමාධිය බලවත් වුණාට පස්සේ කණමත්ත්‍ටිතික සමාධි ඒ චිත්තක්ෂණේ පමණමයි හිත තියෙන්නේ වග වෙන්නේ. ඊගා චිත්තක්ෂණේ මේ කෙලෙස් හිතවිල්ලක ඉඳලා නික්ලේශීwidetildeකට කිසිම පැකිලීමකින් බයකින් ලැජ්ජාවකින් තොරව යන්න පුළුවන්. ඒ වගේම මේ නික්ලේශීwidetildeක ඉඳලා ඕනෙම කෙලෙසයිත හිතවිල්ලකට යන්න පුළුවන්. ඉතින් අර සම්ප්‍රදානුකූල හිත සැලෙනවා, කම්පණය වෙනවා, ඉංජති කම්පති කියන විදිහට සැලෙන්න පටන් අරගන්නවා. ඉතින් මේ සැලීම මේ අපේ අන්තරයට දර හැදරිය හැකක්. එච්චරයි කියන්නේ. මේකට බෙහෙත් කරන්නවක්වත් එහෙම හිත නොපැනිය යුතුයි කියනවක්වත් මේ ඥාණයට ලැබෙලා ලැස්තිච්ච එකකට අයිතිවාසිකමක් නැහැ. ඒ පුද්ගලයාට කරන්න පුළුවන් දේ එකම දේ නැත්තම් මේ බණ කීමකින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? භාවනා මෙන්න මේ විදිහට කිටි කිටියේ එකලස් වෙනකොට පුදුමාකාර විදිහේ මේ වගේ හැම දෙෙම අලුත් ශේෂ්ත්‍රයකට යන්න සූදානම් වෙන ගතිය එනකොට යෝගාවචරය බැලිය යුත්තේ එකම දේ තමයි මට මේක දරන්න පුළුවන්ද කියන එක. මම ලෑස්තිද මේ වගේ දෙයකට කාය ජීවිත নিরপেক্ষව ඉදිරියට යන්න ආර්ය පරිශ්‍රයට යන්න ඥානය වෙනුවෙන් විමුක්තිය වෙනුවෙන් අපි දන්න දැනුම පාවා දෙන්න. දන්න දැනුම දීන භාවයට හීන භාවයට බැගෑපත්තරපත් උනාට ඒක කැප නොකර යහපැතර යන්න බෑ. ඒ නිසා මාර්ග ප්‍රතිපදාවට මග්ගමග්ග මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන ප්‍රතිපදාවට යනකොට මේ සක්කාය දිට්ඨිය කියලා අපි හිතාන හිටන යම් සලස්මක් ප්‍රතිපත්තියක් රේකීය තර්ක ක්‍රමයක් තේරම මලකඩ කාත්‍ය දිරච්ඡ දෙයක් බාටපත් වෙනවා. ඊට පස්සේ මොන ප්‍රතිපදාවේද යන්නේ? මොන න්‍යායද වැඩ කරන්නේ කියලා අල්ලගන්න බැරි ඒක අනිවාර්යයෙන්ම අපිට සහතික කරලම දිය යුත්තක් නෙවෙයි. අහම්බයක් කියලා හිතාගත්තර කමන්නේ. ඕනෙම දෙයකට ලෑස්තිලා යනවනම් මේ මග්ගා මග්ග මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියේදී ඒ පසු කාලීනව තමයි මේවා සඳහන් වෙලා තියෙන්නේ. කාරණා තුනක් පෙන්ලා දෙනවා මේ ගුරුවරු. විශේෂයෙන් මහසිසයඩෝ පෙන්වන්න උත්සාහ කරන කාරණා තුනක්. ඒ කාරණා තුනේදී ඒ පුද්ගලයාට පේන්න පටන් ගන්නවා ආස්වාස ප්‍රස්වාස පේන්නේ නැහැ කියලා හිතමුකෝ. සියුම් වෙලා. නැත්තම් බිම්බි මැකලිම දිගා ඒක සියුම් වෙලා. නමුත් ඒකේ ලේස මාත්‍ර තියෙනවා. කැඩිලා ගියේ කෑලි කෑලි අතරින් මෙතනින් තියෙනවා. එතකොට ඒකට හිත යොදන්නකොටම ඒක ඇති වෙන හා සමාන වේගයක නැති වෙන බව වැටහෙනවා. ඒ විදිහට ඒ අරමුණක් ඇති වී නැති වී යාම වෙනදට වඩා ශීඝ්‍රව බලව උදයබ්බේදී වැටෙනකොට යෝගාවචරයාට හිස්තනක් බොරුවලක් පෝරකයක් වගේ වැටෙනවා ඒක බලාන ඉන්න හිතත් සම්පූර්ණයෙන්ම බිඳිලා නැතිලා යනවා ඥාතංච ඥානංච උභෝපි විපස්සති කියලා මේක ඒ පසු කාලන ටීකාචාර්යවරුන් වහන්සේලා ආචාර්යන අටුවාචාර්යන් වහන්සේලා සඳහන් කරන ඥාතය කියලා කියන්නේ ඒ පිම්බීම හෝ ආස්වාසය කියන රූපාරම්මණය නැත්නම් ආස්වාසය කියන හැපෙනකම උණුසුම් ගතිය කම්පන චංචල ගතිය වැටෙනවා ඊට පස්සේ ඒක ඒක ඒක ආස්වාසක ඇතුලේ ආස්වාස ලක්ෂ ගණනක් තියෙනවා ඒ ආස්වාසය ඇතුලේ තියෙන එක පුංචි ආස්වාසයක් දකින්නකොටම ඒක බිඳෙනවා බිඳුනට පස්සේ ඒක බලාන ඉන්න හිතත් බිඳිලා යනවා. ඒ වෙලාවේ පේන්නේ නිකන් කුණු වෙමින් පවතින මිනිහක් දිහා බලා ඉන්නකොට අර උප්පත්ති අවස්ථාවක තියෙන මංගල කාරණා නෙමෙයි පේන්න තියෙන්නේ මහා මුස්පේන්තු ගතියක්. දැන් ඉතින් ආයේ මොනවාක්වත් මේකට කරන්න මේක අනිවාර්යයෙන්ම කුණු වෙනවා, දිය වෙනවා, පලාත ගන්ධස්තරය ගන්නවා කියලා බලා ඉන්න හිතත් මහා මුස්පේන්තු ගතියකට එනවා. එහෙම නැත්නම් ගලා හැට තියලා තියා බලනකොට මොනම ප්‍රවාහයකටවත් මේක උඩට හරවන්නවත් නැත කරන්නත් බෑ. දැන් ඉතින් මේක වැටෙනවා තමයි කියන ඒ බලාන ඉන්න ආශ්වාස කොටස් ප්‍රශ්වාස කොටස් අධ්‍යක් ආවුනත් ඒ සමහර ගුරුතුරු සඳහන් කර දෙනවා මම කියනවා ඇහුනොත් පළවෙනිම යන්න ඇහිලා බිඳිලා ඒක බලන හිතත් බිඳිලා දෙවෙනි හිතට තමයි ඊගාව මායන් නැහැ නේ ඉස්සලා ඉස්සලා මායන් නැහැ මායන් දෙවෙනි මායන් නැහැ සම්බන්ධ කළා මම කියන්නේ ප්‍රථම පුරුෂ ඒක වචන වර්තමාන වචනේ කියලා තේරෙන්නේ නැතු වෙනවා ඉස්සලා මායන්ක් ඇහෙන ඊට පස්සේ හිතරක් කරන තව මායන්ක් ඇහෙන ඒ වගේ සද්ද ඇහුනට තේමාව නැති වෙනවා වේදනාවක් ආවට ඒ වේදනාව මේ සුඛ වේදනාවද දුක්ඛ වේදනාවද අදුක්ඛම සුඛ වේදනාවද වමේද දකුණේද දණියේද වැලමිටේද මොකක්වත් නැතු වෙනවා හුදු වේදනාවක් දැනෙනවා සංඥා එනවා සෑහෙන සැකයක් එනවා නින්දද නැද්ද කියලා. එතන නින්ද නෙවෙයි අඩ නින්ද තියෙන්නේ මේක හීනයක්ද භාවනාවක්ද කරන දෙයක්ද වෙන දෙයක්ද අල්ලන්න බැරුව යනවා. සංස්කරණ වශයෙන් මේ වෙලාවට එහෙනම් ඇද්ද කරලා බැලුවොත් අත පොඩ්ඩක් අත කාලා බැලුවොත් කකුල් දෙක සකස් කරලා බැලුවොත් කියලා සකස් කිරීම කරන්න හිතෙනවා ඒ හිතනවත් එක්කම මේක මේ බොරුවට මම මේ දාගන්න හදන දෙයක් නේ මට මෙහෙම ඉන්න බැරියි කියලා නැසලී එහෙම ඉඳත් හිතෙන. ඒතකොට ඒ සංස්කාර සියල්ලම ඒ වෙලාවේ අර කොහාට ගැවුවත් බල්ල කකුල උස්සනවා වගේ නිකන් කරන්න බෑ කරන්න දෙයක් නැතිකමට මොනව හරි කරන්න දඟලන ගතියක් තියෙන්නේ. කරත් භාවනා කැඩෙන්නේ අතපය වෙනස් කරත් ඇද්ද කරලා වැහුවත් භාවනා කැඩෙන්නේත් නැහැ. ආයශරයක් වැටෙන එක පාරට ගිහිල්ලා අර සංඥාවල් සහිත ඒවට මතුවෙන්නේ නැති, මත් වෙන්නේ නැති, වේදනාවල් සහිත ඒ වේදනාවල් කිරන්නේ මනින්නේ නැති, පිම්බි මෑකලීම ආශාස ප්‍රසවාස කියන රූප සහිත නමුත් ඒවටත් මායින් කරන්නේ නැති හිතක. මෙන්න මේ හිත විඥානයත් කැඩි කැඩි යනකොට යෝගාවචරය නිකන් හරියට පහ වෙන අයිස් කුට්ටි වල ඇවිදින කෙනෙක් වගේ එහෙම නැත්නම් මඩ ගොහරුවක පිටකට හයි වෙලා තියෙන ලාවක ඇවිදිනවා දැන් එරිලයයි කියනවා වගේ පුදුම බය බයපක්ෂගතව කමක. කඹේක ඇවිදින්න වගේ නැවිදිනත් බෑ දැන්. පසරෙන්නත් බෑ. ඉස්සරහටමයි යන්න තියෙන්නේ. මඩ ගොහරුව කැවිදිනා වගේ බය ගතියක් එනවා. ඉතින් එතකොට ඒ කලාතුරකින් කෙනෙකුට තමයි නැත්තම් ලෑස්තිලා කියන කෙනෙකුට තමයි හිතෙන්නේ මෙන්න මේ දේ මං සංසාරේ මේට ඉස්සලා කරලා නැහැ. මෙතෙක් කල් කෙරුවේ රක්ෂණ සංස්ථාවක සල්ලි දාලා බැංකුවක සල්ලි තැම්පත් කරගෙන ඔක්කොම ලැහැත්ති කළා තමයි ජීවිතේට මුණ දෙන්නේ. වෙන දෙයක් වෙච්චාවයි කියලා යන ගතියක් තිබුණේ නැහැ. ඒක නිසා අපි හරියට අර හේනට කොක්කු ගහගෙනයි මේ ගමන යන්නේ මේ වෙලාව කොක්කු සේරම ගැලවිලා. ඒක නිසා රූපාරම්මනවලත් ඇතිවීම නැතිවීම ශීඝ්‍රව සිදු වෙනවා. ඒ රූප මතින් ඇති වෙන සුඛ දුක්ඛ අදුක්කම සුඛ වේදනාවලත් පිටේ වේදනා වේදනාරම්මනවලත් ශීඝ්‍ර ඇතිවීම නැතිවීම සිදු වෙනවා. සංඥාවල් වශයෙන් මේ හීන කෑලි සම්පූර්ණ හීනක් නෙවෙයි හීන කෑලි කිසිම දෙකක් ගලපන්න බැරි පුදුමාකාර දේවල් එන්න පටන් අරගන්නවා. සංස්කරණ වශයෙන් මේක සකස් කරන්නේ මේක නැති කරගන්නට, වැඩි කරගන්නට, වැඩි කරන්නම් හිතන්නේ අඩු කරගන්න වගේ සකස් කිරීම රාශිමත් වෙනවා. මේ හිත ඒ අසරණ වෙච්ච මිනිස්සුયો පෙදුරු ගහත් දෙල්ලෙන වගේ අරක කරමු මේක කරමු කියලා විවිධාකාර මති මතාන්තර දෙනවා. ඒව සේරමත් නිකන් හිස් බොල් දේවල් බව. අර හිත පුරවන්න කරන දේවල් මිසක අර්ථසාරයක් නැති බවත් සංස්කාරත් එනවා යනවා ඉස්සර මොහොතකට ඉස්සලා කරපු දේ පස්සෙන් එකෙන් හිතෙන් බංකොලොත් වෙලා යනවා. මෙන්න මේ බලන හිතත් මිදි මිදි යනකොට මෙන්න මේක අනුපස්සනා කරනවා කියන එක. මේකම වේවා මට මේක නැවත නැවත දකින්න හැදේවා කියන එක කවදාකවත් කිසිම කෙනෙකුට ස්වයම්බූ ඥාණයෙන් පහළ වෙන්නේ නැහැ කියලා තියෙනවා. බය වෙන එකමයි වෙන්නේ. ඇත්ත එක අරින එකමයි වෙන්නේ. ගලවලා දාලා යන එකමයි වෙන්නේ. නමුත් මේ පුද්ගලයා ඒ ගලවලා දාලා ගියාට මොකද්දෝ පන්නරයක් අරගෙන යන්නේ. ඉතින් ගුරුවරු දැකලා කියනවා බණහනකොට තේරෙනවා බුදුරජාණන් වහන්සේ අපිට මේ ධෛර්යය දෙන්නේ එතෙන්ට ගියාට පස්සේ ආය අඩිය පස්සට තියන්න එපා පස්සට තිබ්බොත් කබලෙන් ලිපට තමයි. ඒ නිදර්ශනයක් වශයෙන් කතා කරලා තියෙනවා ඒ අනාථබින්දික සිටුතුමා බුදුරජාණන් වහන්සේ හේතු උදේ දකින්න හදනවා කියලා රෑ බුදිය ගත්තා. බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ එච්චරමයි මොනම තාලෙකවත් ඉන්නේ නැහැ. හොඳට එළිය වැටලා වගේ එළිය. ඊට පස්සේ මිනිස්සයා ඉතින් ඊතර ස්වාමියාටත් කතා නොකර පිටත් වෙනවා. පිටත් වෙලා මඟට යනකොට අර චින්තන ක්‍රමයේ නැත්තම් මානසිකාරය කැඩලා ගිහලා බලනකොට මහා විශාල අන්ධකාරයක සෝන්කොතක වගේ තැනක තනි වෙලා ඉන්නවා. මෙයාට තේරෙනවා මං ආවේ මහා පටලවිල්ලක කියලා. දැන් ආයේ ගෙදර යන්නත් ටෝච් එකක් අතේ නෑ. ආවේ ලොකු ආලෝකයක ලොකු එළවමක දෙපර බානකොට දේවතාදුවක් කතා කරලා කියනවලු උඹ ඔය ඉස්සරහට තියන්න හදන පියවරක් දැන් මේ බුදුන් දකින්න යන්නේ අන්ධකාරය යන්නේ සෝනක ඉන්නේ බය වෙලා ඉන්නේ සලිත වෙලා. බුදුන් දකින්න ඉස්සරහට තියෙන පියවරක් සතං අස්සං සතං අස්සා සතං හත්ති කියන විදිහට හොඳම ආජානීය ආශ්‍රයෝ 1000කට ආජානීය ඇත්තු 1000කට හොඳට සරසගත කුල කුමාරිකාව 1000කට මොනම සත්ත්ව ප්‍රජාවකට සම කරන්න බෑ. ඒකෙන් 16 එකක් වටින්නේ තියපන් ඉස්සරහට කකුල. කියලා අර බය වෙලා පැකිලිලා නැගිටින්න හදනකොට පොඩි තල්ලුවක් දෙනවා නෑ නෑ ওই පස්සට ගන්න පියවරෙන් ඔබ නාස්ති වෙනවා. ඉස්සරහට තියෙන පියවරකින් 16 එකක් වටින්නේ අස්සයෝ 1000ක්. ඇත්තු සරසනලද ඇත්තු 1000ක්. හොඳ කුලංගනාවේ බ්‍රාහ්මණ කාන්තාව 1000ක්. වෙන මොනම දෙයක්වත් වටින්නේ ඉස්සරහට තියන්නේ කියලා. අන්න ඒ වෙලාවේදී මෙන්න මේ සැලීමේදී සමහර විටක තරුවචන්සි වැඩ ඉන්න කාලේ නම් ඈත ගල්ලෙනක භාවනා කරමින් මේ தත්තරපත්තලත් එපර බානකොට පොත්පත්වල සඳහන් වෙන බුදුරජාණන්සේ රශ්මි ධාරාවක් වීදුවල Taman ඉදිරිපිට වැඩ සිටින්නාසේ අර සැලෙන හිතට ධෛර්යයක් දෙනවා ඉස්සරහට යන්න. ඒ මොකද තනියම යන්න බෑ. තනියම යන්නෙම අර පළපුරුදු දන්න තියෙන දේවල් වලට තමයි හිතෙන්නේ. මේ ඉස්සරහට යන්න හිත දෙන්නේ නෑ. ඉතින් මේ ධර්මයේ කෙරෙන්නේ එතෙන්ට ගිය කෙනාට සැරයක් වරද්දා ගන්න ඒත් අපරාධයක් නෙවෙයි හැටියොම තමයි. මොකද ඒ තරම්ම අපි මේ මේ බාහිර වස්තු මතයි අපේ රක්ෂණය පිහිටවලා තියෙන්නේ. මෙතෙන්දී අභියෝග වෙනවා. ප්‍රතිපදාවට හිත වැටිලා තියෙන්නේ. නැත්තම් මේ ගුරුත්වාකර්ෂණය මිදෙන්නයි හදන්නේ. නැත්තම් සම්මුතිය සම්පූර්ණයෙන් අමතක කරලා පරමාර්ථයට හිත යන්නයි හදන්නේ. ඒක අපේ ශේෂ්ත්‍රය නෙවෙයි. අපි දන්න එකක් නෙවෙයි. ඒකට යන්න වෙන්නේ බගෑ වෙලා. දීන වෙලා බොහොම යටහත් පහත්. අපි දැන් මෙතෙන්දී යන්නේ එහෙම නෙවෙයිනේ. මේක මම දන්නවා මේක මගේ ශේෂ්ත්‍රය මේක මගේ බලාධිකාරිය මට ඕන දෙයක් කරන්න ඕන කියලානේ මේ ඔක්කොම බිම තියන්නේ ආහනේ බිම තියන්නේ ශ්‍රද්ධාවේ මේ සාමාන්‍ය සමාධි බුදු පිළිමකට ගිහිලා බුදු පිළිම දකලා ඇති වෙන ප්‍රසාද සද්ධාාවක් නෙවෙයි. ඒ වෙලාවට ඒ සද්ධාහට කියන ඕකප්පන සද්ධාව කියලා Taman තුලින්ම ගන්නවා සද්ධාාවක් මමයි සීල විසුද්ධිය ඇති කරගත්ත වෙන කවුරුත් මට දුන්නා නෙවෙයි. මමයි සමාධියක් චිත්ත විසුද්ධියක් ඇති කරගත්ත වෙන කවුරුත් දුන්නා නෙවෙයි. මමයි ditthi විසුද්ධිය ඇති කරගත්තේ. මමයි කාංකා විතන විසුද්ධිය ඇති කරගත්තේ. මමයි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ඇති කරගත්තේ. දැන් මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට අර සේරම පාවා දීලා අර අනාථපිණ්ඩික සිටුමගේ පස්තර ගන්නවද පිය? පියවර නැත්තම් සතං අසං සතං හත්ති කියන විදිහට ඉදිරියට තියනවද කියලා සද්ධාවේ ඕකප්පන ගතියක් ඇති වෙනවා. Taman තුලම වැහගත්ත ස්ථිරසාර සද්ධාාවක් එන්න පටන් ගන්නවා. ඒ සද්ධාව සද්ධා චෛතසිකයේ ලොකු බලගැන්මක්. මොනම දෙයක් මතවත් රඳා පවතින්නේ රඳා පවතින හැමදේම දිර දිරා යනවා. කැඩි කැඩි යනවා. අරියට පල්ලයට යන දියල්ලක ඉඳගෙන ඉඳ හදනවා වගේ. කුණු වෙන යන මිනිකුණක් දැකලා ඒ ගැන ආස්තික අදහස් ඇති කරන්න හදනවා වගේ. නාස්තිකමයි ඒක. නමුත් සද්ධාාවක් ඇති වෙනවා ඒ වෙලාවේ කොහොමද බුදුහාමුදුරුවෝ කිසිම ගුරුවරයෙකුගේ උපදේශ නැතුව සිව්පස දායකව නැතුව ආරණ්‍ය සේනාසන නැතුව දායක සභා නැතුව මේ සෙල්ලම කරගත්තේ කෙරුව එකට නම් මට ඇත්තටම පුද්ගලයෙක් වශයෙන් එච්චරම අදාහ ගන්න බැරි කමක් නැහැ. මට එකම අදාහ ගන්න බැරිදී උන්වහන්සේ මෙවැනි දෙයක් තව කෙනෙකුට කියලා දුන්නේ කොහොමද කියන එක. ඒකනම් බුදු වුණාට වැඩිය අමාරුයි. මොනම කෙනෙක්වත් පුළුවන් කාර්කමක් තියෙනවා කද්දාකත් මේක පිළිගන්නේ. තමන්ගේ පුළුවන් කාර්කමමයි සක්කාය දිට්ඨියමයි තමන්ට පුළුවන් ශේෂ්ඨයමයි පිටිපස්සට ගිහලා කකුල තියන්නේ. මේ ඉස්සරහට බුදුන් අදහන ගතිය, ධර්මය අදහන ගතිය, සංඝයා අදහන ගතිය, එහෙම නැත්නම් නොදන්නා දේ අදහන ගතිය, විමුක්තිය අදහන ගතිය වෙනුවට අපි මුක්තියක් දන්න ශේෂ්ත්‍රයකට තමයි ඉති තියන්නේ නිසා මේ වෙලාවේදී සම්පූර්ණ තමන්ගේ දැනුම අව කැපෙනවා. තමන්ගේ හැකියාව සේරම පසට අදිනවා. මොනම දෙයක් අත්දන්න නැති ආදුනිකයෙක් වගේ බුදුන් අදහගෙන ඉල්ල තියාගෙන යනවනේ අමාරුත් නැහැ. බල්ලෙකුට ඒ දණ්ඩ යන්න කිසිම අමාරුවක් නැහැ. පඬිතෙකුට තමයි අමාරු. පඬිතුයා හරියට කල්පනා කරනවා ඒ දණ්ඩේ එළුව යනවා. බල්ලෝ යනවා. අන්නේ වෙලාවේ මේ ශ්‍රද්ධාව ඕකප්පන ශ්‍රද්ධාවට වැටෙනවනේ. ආ මිත්‍යෙක් කල මට මෙහෙම ගැම්මක් තිබුණා මම අද කරනවා කියලා යනවා. එතකොට එන වීරියට කියනවා ආරද්ධ වීරිය නෙවෙයි පග්ගහිත වීරිය කියලා ගත්ත දේ අතනාරින වීරියක් වෙනවා. කොච්චර කල් මේක හොදෝ දමඩේ දැම්මද හැමදාම මෙතෙන් යනකොට පස්සට යනවා අද මම ඉදිරියට යනවා කියලා පග්ගහිත වීරිය. නික්කම ධාතු, පරක්කම ධාතු කියලා වීර්යය එනවා පන්නරයක්. වැඩි වියපත් වීමකට සිදු වෙනවා. සතිය එනවා <clears throat> අඛණ්ඩ භාවයක්. සති වේපුල්ල කියලා කියනවා. ඇත්තට සති වේපුල්ල කියලා කියන අරහත් භාවයටපත් වෙච්ච සතියේට මේ වෙලාවෙන අඛණ්ඩ සතියක් ඒ පුද්ගලයා තේරෙනවා රූපේට හිත යොදනකොටම රූපේ කැඩෙනවා. නමුත් කැඩෙන බව බය වෙන්න දෙයක් නැහැ. මේ සතිය නිසානේ. ඒක දිහා බලා ඉන්න හිතත් ඒ දණ්ඩක් දිරාගෙන කඩාන වැටෙනවා. ඒ කඩාන වැටෙනවා. නමුත් ඒකත් සතියනේ. එතකොටම සද්දයක් ඇහෙනවා. දැන් ආනාපානෙ නෙවෙයි කියලා දන්නවා. සද්ද බව දන්නවා. ඒකත් අර වගේම කැඩෙනවා. ආයසරයක් ආනාපානට යන්නත් පුළුවන්. මේ සේරම සිද්ධ වෙන්නේ කොහම වුණා සතියක නේද? ඒ සතිය අර ඉස්සර වගේ පොළොව දිගේ යවිදින කතිය වේලාවක් නෙවෙයි. කැරකෙන බැරල් එකක් උඩ බැලන්ස් කරන්න වගේ කම්බයක් උඩ බැලන්ස් කරන්න වගේ බැල්ලේ කරගෙන බම්බරෙක් වගේ සතියක්. මෙන්න මේ සතියට කියනවා අඛණ්ඩ සතිය කියලා. මේක සති බල නැත්තම් සති සම්බොජ්ජංග මට්ටමට යන එතකොට ප්‍රමාදයට වැටුණත් හිත සැලෙන්නේ ප්‍රමාදේ න කම්පතිති සති බලං කියලා තියෙනවා. හොඳටම දන්නා මං අරමුණේ මට හිත පවත්වන්න බෑ. මෙනෙහි කිරීම මොනම දෙයක්වත් අහන්නේ නෑ. හිත පුදුමාකාර විදියට වල්මත් වෙලා තියෙන නමුත් වෙන දේත් වේරෙනවා. වෙන දේ දන්නවා. ඥාතයත් වැටෙනවා, ඥාණයත් වැටෙනවා. හැබැයි දෙකම අර කුණුවෙමින් පවතින මිනිකුණක් වගේ අදහන දිය ධාරාවක් වගේ පාලනය කරන්න බෑ. අන්න එතකොට එන සතිය අපිට කාටවත් කියලා දෙන්න බෑ. ආධුනික සතිය එහෙම නෙවෙයි එකම අරමුණක් මත බොහෝ වෙලා පැවැත්වීමෙන් එන්නේ. මෙතනදී ඒකම සුණු විසුණු වෙන්න පොළවේ ගහලා අරන වෙලාවක්. හරියට ওই තේ වතු වල ගියේ ඉස්සරහා මේ පූලක් එල්ලලා තියෙනවා. පූණට ඇස්සා කටවැච්චාම හතරමං අන්තියක් ගහනවා කුඩු කුඩු යන. ඉතින් උදේ වැඩට යනකොට පේන්න තියෙනවා එක් තැන් තැන් වල හතරමං අන්තිවල ඒ ඇස්සා කටවැච්චේ මේ කුහුල් ගෙඩි තරි ගහිලා තියෙන හැටි. අනිත් වගේ සතියත් තරි ගහිලා යනවා. හැබැයි ඇතුලෙන් පහළ වෙන්න පටන් අරගන්න මේකට බාධාවක් වෙලා නැහැ කියලා. ඒතර සමාධියක් එනවා. ඒකට කියන්නේ කණික සමාධිය කියලා. එන්න එන අරමුණක් මත සමාධිය මිස මූල කර්මස්ථානෙම පැවතිය යුතුයි ඉඳගෙනම භාවනා කර යුතුයි නැත්නම් සක්මනේම ඉඳ යුතුයි නෑ. යනකොට එනකොට කනකොට බොනකොට ඕන තැනක එකලස ආපු ගම තමයි තේරෙන පටන් අරගන්න මේ ශීඝ්‍ර චලන. ශීඝ්‍ර බැටරියක් charge වුණා වගේ පුදුමාකාර පිටිච්ච ගතිය සම්පත්‍ති කර ගතිය හරියට පුපුරන්ට ඔන්න මෙන්න බෝම්බයක් වගේ නැත්නම් හොඳටම පුපුරන්ට ඔන්න මෙන්න ආපු සැරෝ බිබුලක් වගේ පුපුරු ගහනවා ඉතින් දන්නවා දැන් පිපුරුවාට පස්සේ මේක තුවාලේ සනීපෙන එක නෙමෙයි ඇතුලේ පුපුරු ගහගෙන ඉන්නවට වැඩිය ඒ චුන්නේ පුපුරන්න ආයි ඡායාව වැටලාම දැන් පුපුරයි දැන් පුපුරයි කියන මට්ටමට එනවා ඒ තිබුණත් සමාධිය දිහා බැලුවොත් සමාධිය තියෙනවා හදිසි බයලාවත් ඇස් දෙක ඇරලා බැලුවොත් කැඩෙන්නේ නැහැ සමාධිය. අතපය දිග ඇරලා බලන්න කැඩෙන්නේ නැහැ. මේ සමාධියෙන් හරි දැන් මේ වෙලාව ගහලා ගෙල්ලි ගහලා මට දැන් නැගිටින්න ඕන ඔක්කොම නැගිටලා ගියා කියලා සක්මනට යන්නේ. සක්මනට ගියා කියලාවත් අර සත මේ පරියන්කෙන් ගත්ත සමාධිය කැඩෙන්නේ අන්න ඒ වෙලාව වෙනවා ඥානයක් මේ ඉස්කෝලේ උගන්වන ඥානේ බාලාංශයි. ඒක මේ කලුලැල්ල මත, රටහුණු මත, ඉතිහාසය මත, භූගෝලය මත රඳාපවතින දැනීමක්. එහෙම නෙවෙයි ඕනම චිත්තක්ෂණයක ඕනම කෙනෙකුට ගැලපෙන ඕනම තැනකට ගැලපෙන ධර්මයක් තියෙනවා හැමදේම අනිත්‍යයි කියලා ඒකට කලු ලෑලි ඕනේ නැහැ. ඒකට රට උණු ඕනෙත් නැහැ. ඒකට කිසිම සමීකරණත් නැහැ, ගුරුවරයෙකුත් නැහැ. ගුරුවරයාට කියලා කිසිම අධිකාරී ශක්තියක් නැහැ. අනේ මේ ගුරුවරයාත් අනාත්මයි. ගුරුවරයා දුකයි. ගුරුවරයාත් අනිත්‍යයි. එමුත් මේ කිහිලදී බුදුහාමුදුරෝ නම් කටක් කරලා මේක ඉස්සල්ලාම ආර්ය සත්‍ය වශයෙන් දුක්ඛ සත්‍ය බාරගත්තේ එකම ගුරුන් වහන්සේනේ එකම ශාස්ත්‍රුන් වහන්සේනේ අනික් සේරම හිතුවා මේ වගේ ධර්මයක් කිව්වොත් ඒක අභාග්‍ය සම්පන්න ධර්මයක් නාස්තික ධර්මයක් කියලා. අන්න ඒක තේරෙනවා ඥානෙකට අපි මෙතෙක්කල් හිතුවේ මේ අත තියෙන තියෙන දේ බිඳිබිදි යන දේ නැති කර ගැනීමට නොවීම වෙනස අනේ හීනකින්වත් මෙහෙම දේවල් වනේ වනසීපායකටවත් මෙහෙම නොවේවා කියලා අපි ඒ පෞල් පන්සල් ඇති කරගෙන මුදල් තැන්පත් කරගෙන නමක් ඇති කරගෙන උපාධි අරගෙන දේවල් ඇහැති කරගෙන ඉන්නවා. නමුත් මේ මොනම දෙයකටවත් මේ අනිත්‍ය කියන එක අහුම්කම් දෙන්නේ. මායින් කරන්නේ නැහැ. ඒ නිසා මරණ වෙලාවේදී හරි කනගාටුවෙන් මැරෙන්නේ. ඇයි ඒ වෙනකොට ඔක්කොම ගොඩ ගැහිලානේ තියෙන්නේ. ඊතාව නැති වෙලාවට දාලා යන්න වෙනවා. අනිත් එක හොඳටම ෂුවර්. Taman කැමති කෙනෙකුට නෙවෙයි ඔක හම්බ වෙන්නේ. ඒක තමයි අන්තිම අමාරු දෙය. ඒක නිසා සංස්කෘත ශ්ලෝකයක් සඳහන් කරලා තියෙනවා මසුරා බුද්ධමාකාර දානපතිය කියලා ඌ හොඳටම දන්නවා මේ මරණකම් නොකානෝපි හම්බ කරලා ඉතුරු කරලා වස්තු රැස් කරලා මරණයට පස්සේ මේක නන්නා දුන්න කෙනෙක් බාටපත් වෙනවා කියලා ඒක කවදාකවත් කාටවත් මොනවක් දෙන්නේ නිසා මරණයේදී ඌ බුද්ධමාකාර දානපතියෙක් දැන දැනගෙන දානපතියට වඩා බොහොම අසුරෙක් කියනවා මතු ආත්මය ගැන හිතලා හෝ තියෙන දේවල් දැම්මටම තමන්ගේ account එකට දාගෙන තියෙනවා ඒ නිසා මනුස්සයා ටිකක් ලෝභ සහිතයි. මාසුරා කිසිම ලෝභයක් නැහැ. ඔක්කොම අන්සතු වෙන බව දැනගෙන දෙන්න ආද. අන්න ඒක හොඳට තේරෙනවා. ප්‍රඥාවකට ඒ නිසා ඒ සද්ධා විරිය සති සමාධි ප්‍රඥාවල පන්නරයක් එනවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන දේවල් ඒ වගේ තියෙන මේ වැඩ ක්‍රියාකාරකම් දකිනකොට අඬහැර පාලා මුරගාලා කියන්න දෙයක් නැහැ. ත්‍රිපිටකේ කියන්න තියෙන හරි කියවිලා තියෙන්නේ. මෙතෙකල් නොදැකෙච්ච තාලට නොවැටහිච්ච තාලෙට ඉතී මේක පේන්න පටන් අර ගන්නවා. ඉතී එතකොට ඒ ਸਰුවචන් වහන්සේගේ දේශනාවට සම්බන්ධ කියලා බැලුවොත් එimhe යථා බුබ්බල කම්පස්සේ යථාපස්සේ මරීචිකං ඒවං ලෝකං අවෙක්ඛන්ත මච්චු රාජාන පස්සති කියලා. මේ පෙන බුබ්බල කරන බැලුවොත් හරියටම අර්ධගෝලාකාරයි දිලිසෙනවා පුදුමාකාර නිර්මාණයක්. අර වාතයේ ජලයේ තියෙන ආතති ගතිය තියෙන්න ඕනේ. ඇතුළට හුලන් ටිකක් රිංග ගන්න ඕනේ. එතකොට ඒක හැසිරෙන්නේ අන්තිම දර්ශනීය කමනීය වස්තුවක් විදිහට. නමුත් ඒක පාරට බින්දලා යනවා. ඒ වගේ තමයි වේදනා බුබ්බුලූපමා කියලා තියෙනවා. ඇහැට රූපයක් දැක්කට පස්සේ ඒ රූපයයි ඇහැයි එකතු වෙලා විඥාණයෙන් ආවට පස්සේ ඇති වෙන මේ ස්පර්ශය නිසා වේදනාවක් ඇති වෙනවා. අපි ඒක කටත් අරගෙන බලාගෙන ඉන්නවා. ඒ බලාගෙන ඉන්නකොට බිඳිලා යනවා. ඒ තරම්ම ඇත්තට මේක අතිශේෂ්ඨ නිර්මාණයක්. බිඳිලා යන ගතිය. ඒ වගේ ඒ පෙන වක්කඩයක් ගාවේ වගේ පෙන බිඳිලා පෙනච්චාම වක්කඩ පෙන කියලා જાතියක් ඉතුරු වෙනවා. ඒකේ තියෙන පුංචි පුංචි නිකන් ආප්පගෙඩියක තියෙන පුංචි පුංචි සිදුරු වගේ සිදුරු පිළලා තියෙන. ඒ වගේ තමයි කියනවා රූපය. පේන පින්දුපම රූපා. ඒකට ඇඟිල්ලෙන් අල්ල බැලුවොත් මේ රිජි ෆෝම් කැල්ලක් තරම්වත් නෙවෙයි ඇඟිල්ලෙන් ඇල්ලලා යනවා. නමුත් බොහොම ලස්සනට පේන්න තියෙනවා පාවෙන කැටිත්තක් විදියට. ඒ වගේ තමයි. අන්නේ විදියට තමගේ ශරීරය දිහා බැලුවත් වේදන කය වේදනා දිහා බැලුවා සංඥා දිහා බැලුවා සංස්කාර දිහා බැලුවත් විඥාන දිහා බැලුවා නිකන් ඍජිපෝම් වලින් හදපු නැත්නම් පෙන පිටුවක් වගේ සම්පූර්ණ බොල් නමුත් ඒක ලොකු සටහනක් බොලක් බොල කබලක් පේන්න තියෙනවා ආන ඒක දිහා බලාන ඉන්නකොට තේනවා මේකනේ අපි මේ පෙන්න පෙන්න උස් කරමින් මහත් කරමින් ඊර්ෂ්‍යාමාන ක්‍රෝධ කරමින් මෙවනේ මේ පෙන්න පෙන්න හිටනොත් ඇතුලේ බලනකොට ඇතුලේ නිකන් හිස් කොම්බේ. මෙන්න මේ විදිහට දකිනවා නම් අපි මේ කියන මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ තියෙන විදිහට භංග ස්වરૂපය හුඳට දැක ගන්න පුළුවන් නම් මායයට අපිව පේන්නේ නැතුව යනවා කියන. ඒ කියන්නේ අමරණීය වෙනවා. යථා බුබ්බලකම් පස්සේ යථා පස්සේ මරිචිකං ඒවං ලෝකං අවෙක්ඛන්තං මච්චු රාජාන පස්සති. අපි මේ ස්ථිරසාරෝ කියලා අල්ලගත්තොත් තමයි මායя අපිව අල්ලන්නේ. අපි මේවා ස්ථිරසාර නැහැ, දිරච්ච දේවල් මොකට දෑ මේ යන දේවල් වලට ඔය ගතු කේලම් කියන්නේ රණ්ඩු කියන්නේ රණ්ඩු සර්වල් කරන්න ඕන යන්න හරියත් එහෙම මහරයව මහරයට අපිව අල්ලගන්න බැරි වෙනවා. ඒතර පොල් තෙල් ගාගත්ත යකෙක් වගේ කොහෙ ගියත් අහුවෙන්නේ නැතුව යනවා. ඉතින් ඒ වගේම ඒ අර සුත්තනිපාතේ පාරායන වර්ග බොහොම ගැඹුරු සූත්‍රයක ඒ ඒ ප්‍රශ්නේ මොකද්ද මේ මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ම ඒ රූප වේදනා සංඥා සංකාර අල්ලා ගන්නා සුළු ඇතු නිසාත් සද්ධා විදියේ සත් සමාධි ප්‍රඥාතාවම දිනුන නැතිනම් ස්මාරයට කිසි ප්‍රශ්නයක් නැ බෙල්ලෙම අල්ලතැයි. අහුවෙන්න බැරි ක්‍රමයක් අහුවෙන්න බැරි විදිහක් මායයට අහුවෙන්නේ නැති ක්‍රමයක් මේ ලෝකේ තියෙනවාද කියලා සරුවචන් ආංශයෙන් අහනවා මොග රාජ කියන මේ බ්‍රාහ්මණ ශිෂ්‍යයා මායයට අහු නොවෙන මායය කකුල් දෙක අස්සෙන් පැනලා යන්න පුළුවන් තැනක් එතෙන්දී සර්වඥය සදාහන් කරන්නේ ශුඤ්‍යතෝ ලෝකං අවික්කස්සෝ මොග රාජ සදාසතෝ මේ රූප කියන එක නිකන් හුදු වක්කඩ පෙන ගොඩක් වගේ දකි වේදනාව සබම් බුබුලක් වගේ දකින්න සංඥාව මිරිඟුවක් වගේ දකින්න සංස්කාර අපි මේ කරන දවස පුරාම කරන මේ ආලවට්ට කෙහෙල් කඳක් වගේ දකින්න විඥානයේ හුදු මායාකාරයක් වශයෙන් දකින්නේ. මේ විදිහට ශුඤ්‍යතෝ ලෝකං අවෙක්කස්සෝ මච්චු රාජා සතසතෝ. ඒවන් ලෝකං අවෙක්කන්ත අවෙක්කන්තම් මච්චු රාජාන පස්සති. අපි අපිව මත් කරවන්න හදන මේ දේවල් ඒ වගේ යථා ස්වරූපෙන් දැක්කනම් අපි බිලිය තියෙන හැම කාලා බිලියට අහුවෙන්නේ නැතුව මුවවැද්ද අඬ අඬ ඉඳලා පැනගෙන යන මුවෙක් වගේ ඒ තියෙන රස විඳිනවා නමුත් හැම කන්නේ නැහැ හැම කාලෙම මගේ කියා ගන්න යන්නේ. මේක මමේ කියා ගන්න යන්නේ. මගේ ආත්මේ කියා ගන්න යන්නේ. ඒ ආත්මේ කියා ගන්න මමේ කියන මම කියා මම කියා ගන්න ඇත්තෝ එක රණ්ඩු කරන්න යන්නෙත් නැහැ. ඒගොල්ල කවදා හරි මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියට ආපු දවසේ තේරුම් ගනි. එතකන් මේ බබාට සූප්පුව ලොකුණා සූප්පුව දෙන එකයි තියෙන්නේ. බබා හඬන්න නැතුව ඉන්නව අපිට ප්‍රශ්නයක් නැහැ. සූප්පුව ඇද්දට කිරි නැහැ. ඒක වෙනම කතා. නමු සූප්පුවයි බබා ඉල්ලන්නේ. බබාට සූප්පුව දීපම මොකද ඇති කරන්නේ? ඒකේ ඉල්ලන කෙනාට ඒක දීලා තමන් මේ දර්ශනේ බලන්නේ හිටියොත් ඇර මේ ඔක්කොටම මේ සූපුවේ කිරි නැහැ. මොකටද ඔය සූපු උරන්නේ කියලා කිව්වොත් එහෙම කියන්න පටන් අරගත්තොත් ඒක ඉතින් හරියන වැඩක් නෙවෙයි. ඒ නිසා මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියට ගියාම අර ගංග දිගට ඉහළට පේනවා කියන ගතිය හොඳටම තේරෙන්න පටන් ගන්නවා. පරියංකේදී, සක්මනේදී, එතිනදා වැඩවලදී Tamanට හොඳටම තේරෙනවා Tamanගේම ඥාණය පවා. මෙතෙක් කල මේ ඉහළින් සලකන් හිටපු ප්‍රතිපatti සේරම දිර්ලා තියෙනවා. මේ සේරම අනිත්‍යත්වයට යටයි කොටින්ම කියනවනම් ඥාතේ විතරක් නෙමෙයි ඥානයත් වහා ඇති වෙන සුළුයි නැති වෙන සුළුයි ඒකට අරමුණක හිත තියන්න බැරුව යනවා අරමුණක් මෙනෙහි කරගන්න බැරි වෙනවා ඒ වගේම භාවනා කරන වෙලාවේදී මේ අවුල් වෙච්ච හිතක් වගේ තමයි පේන්නේ මෙනේ වෙන්නේ නැහැ එක දිගට ඒක අරමුණක හිටින්නේ නැහැ මෙතෙක් කල සැපේලෝපු අර සමත සමාධිය ඒක අරමුණ එක දිගට පවතින ගතිය නැහැ ක්ෂණික සමාධියක් එන්න පටන් ගන්නවා නමුත් යෝගාවචරය සත්පුරුෂයෙක් නම් තේරෙන්න පටන් ගන්නවා මෙතන සතියයි සමාධියේ යම් ආකාරයක පැවැත්මක් තියෙනවා ඒක නුරුස්නා ගතිය නොදැරිය හැකි ගතිය නිසා එක දිගට පවත්වාගෙන යන්න අමාරුයි ප්‍රධාන බාධාවකුත් නැහැ මතියක් විතරයි තියෙන්නේ. කියන්නේ මේක නොදන්නා කම නිසායි මේක වෙන්නේ. නමුත් මෙතන විශාල මේ මේ தત્ත්වයේ තියෙන්නේ කිල්ලොරක් කරන්න බැරි විවේකයක් තුල. කිල්ලවරක් කරන්න බැරි අවකාශයක් තුල මේක තියෙන්නේ. ඒ අවකාශයේ හෝ විමුක්තිය හෝ විවේකයේ දකින්න නම් මේ පේන දේ ශූන්‍ය විදියට දකින්න. මම මාගේ ආත්මය වශයෙන් නැතුව ශූන්‍ය විදියට දැක්කනම් මායයට අපිව අල්ලන්න බැරුව වෙනවා. යන්තාක උපදින දේවල් සියල්ලම නැති වෙන සුළුයි කියන එක හොඳම තේමා ගීතේ බවට පත් වෙන්න පටන් ගන්නවා. එතකොට අපි උප්පත්තියේදී උපන්දින සාද පවත්වන වෙනුවට මරණයේ තියෙන නැත්නම් මේ මේ විමෝ මේ නිරෝධයේ තියෙන බිඳී යෑමේ තියෙන සත්‍යයේ සාරය තේරුම් ගන්නට ගිය දවසේ තමයි අපි මෝරච්ච මිනිහෙක් බාටපත් වෙන්නේ. එහෙම නැත්නම් හැමදාම අපි ආමංගල්‍යයට මුහුණ දී කරන අඬ අඬයිදී උපදින පාතියට ගිහිල්ලා අපි ඒක සම්භෝග කරනවා. මේක සම්පූර්ණ අනිත් පැත්ත හැරෙන්න පටන් ගන්නවා. ඒ පුද්ගලයා එතකොට සෙනග මැද ඒ වගේ සම්භෝග පවත්වන පිළිස අතර නොගැලපෙන්නේක් බවටපත් වෙනවා. ඒ මනසයි ඉබේම වනපන්ද වනපන්ත සේනාසන ආරණ්‍ය සේනාසන ගරු කරන විවේකයට ගරු කරන කෙනෙක් බවටපත් වෙනවා. ඉතින් ඒ නිසා මේ ප්‍රතිපදාව වැටෙන්න පටන් අරගන්නේ අන්නේ වෙන්නේ ගඟදිගේ ඉහළට පිහිනන නියම විපස්සනාව මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියේදී එතෙන්දී යෝගාවචරය කවදාකවත් තමන්ගේ අත්දැකීම අදහන්නේ අදාහ ගන්න බැරි විදියට තමා විශ්ින් තමන්ම බැගෑපත්ත්වයට දීන තත්ත්වයටපත් කරනවා. නමුත් ධර්මයේ ඊ타ත්ම ප්‍රකටව ආශිර්ය ගැන්නෙන්ට ලැස්ති වෙලාවක්. බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා විසින් ඊ타ත්ම ආශිර්වාදකව සිප වැළඳ ගන්න දෙන්නේ නැහැ. ආශිර්වාද කරනවා. ඒසා යෝගාවචර සිද්ධන ජීවල කපාගෙන ඉදිරියට යනවා. ඉතින් ඒ නිසා මේක ඥානයේ පැත්තෙමුත් තේරුම් ගත්තට ඇති වැරද්දක් නැහැ. ඉතින් අහගෙන ඉන්නකොට හරියට විස්තර කරලා දුන්නොත් ඒකෙත් ගැම්මක් එනවා. කල්පනා කරලා බලනකොටත් තේරෙනවා මේක කල් මෙවැනි දෙයක් අපි සංසාරේ කෙරුවේ නැහැ. මේ අම්මලා මුත්තලා අත්තලා මුත්තලා කරපු විදිහට දේවල් ගොඩ ගහගත්ත එකයි කෙරුවේ. ඒව අන්තිමට නඩත්තුවක් විතරයි අපිට ඉතුරු කරලා තියෙන්නේ මොකක්වත් ඉතුරුලා නැහැ. උන් මෙතෙන්ට ගියාට පස්සේ අම්මලා තාත්තලාට විරුද්ධ ගතියක් පේනවා. ලෝක සම්මුති විරුද්ධ ගතියක් පේනවා. නමුත් අස්පනා අපිට පේනවා මේක අනුපස්සනා කරන ගතිය. මේකම දැක දැක දිගට ඉන්නවා කියන එක බොහෝමත්ම අමාරු දෙයක්. කයට නෙවෙයි හිතට අමාරුයි. ඉතින් එතකොට මේ අර අහපු දේ අදාහගත්ත දේ පිළිගත්ත දේ යමහර වේලාවක Tamanට ඒ භාවනාදී වැටහෙනවා ඒක හැර බුදුහාමුදුරෝ භාවනාවට එන්නේ නැහැ. ගුරුවරයෙක් ඉන්නෙත් නැහැ. නොවැරදි මේ ගමන ගිය කෙනෙකුත් නැහැ. එනිසා වරදිනවයි කියලා කියන්නේ අපරාධයක් නෙවෙයි නමුත් වරද්ද වරද්ද ගිහිල්ලා කවදා හරි යාපැත්තට ගිය දවසේ තමයි Tamanට තේරෙන්නේ මිත්‍යක කල වරද්ද වරද්ද ගිය ගමනේ වටිනාකම ඒ විදිහේ අහම්බයක් ආර්ය පරිශ්‍රණයකින් තොරව රේකී ගමනකින් නම් මේක යන්න බෑ. හරිම සෙල්ලක්කාරකමක් මේකට අවශ්‍යයි. ඒ නමුත් අර මං කලින්ම මුලින් කිව්වා වගේ මේක එක සැරේ gediya පිටින් එන්නේ ටික ටික ටික ටික එනවා. මෙතන ඉන්න එක්කෙනෙක්වත් මං හිතන්නේ මේකේ මූලික தত্ত্ব අත්විදපු නැති කෙනෙක් ඉන්නවයි කියලා. නමුත් ඒකේ පිළිවෙලට තේරුම් ගන්න බැරි වුණොත් තමන්ම හිතන්නේ මේක අභාග්‍ය සම්පන්න දුර්භාග්‍ය සම්පන්න භාවනාවේ දිරච්ච ගතියක් මලකට කච්ච ගතියක් කියලා. නමුත් හරි ඥාන પરම්පරාවේ මෙන්න මේ මුතු ඇටය ගැන මේ කතා කරන්න කියලා වැලට අමුණලා පෙන්වන්නට පේනවා හැබැයි නේ නම් මෙතෙන් දෙන්න ඉස්සලා මේ මොහොත தত্ত্বයක් තිබිලා ඒ தත්ත්ව මතින් තමයි මේ අභියෝගශීලී தත්ත්වය මට දැන් ඇවිල්ලා තියෙන්නේ. මේක මට දරන්න පුළුවන්. මම ඉවසන්න ඕනේ කියලා යම් කිසි කෙනෙකුට ඒ චිත්ත ධෛර්යය ඇති කරගන්න හේතු මේ ධර්ම කොටාසේ ඒකාන්තින් එච්චරමයි પરමාර්ථය. ඒ නිසා මේ ධර්ම කොටාසයත් කරගෙන යන භාවනාවට තම තමන්ගේ චිත්ත ධෛර්යය පිණිස හේතු වේවා අවසානයේ ඒ මග්ගා මග්ග ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියෙන් ඥාන දර්ශන විසුද්ධියට අඩිය තියාගන්න ගොඩ වෙන්න ඒ අනුව මාර්ගඵල ඥාන සාක්ෂාත් කරගන්නට ශක්තිය දහිතේ බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් නිමිත ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සීල දිනාටම ශනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තට මේක කවදාකවත් plan කරලා කරන්න පුළුවන්. අහම්බෙන් එන දෙනව එන වෙලාවට ඉදිරියට යන්න ලැහැත් වෙලා තියෙනවා. නිසා ලොකු සංසීන කාලේ කිව්වේ යුද්ධ එනකන් ආයුධ මේ මේ ගහන්න පමා වෙන්න එපා නිතරම ගාලා තියාගෙන ඉන්න කියලා. කොයි වෙලාවෙ යුද්ධ එනවද දැන මොකද හතුරා එන්නේ එහෙම කියලා නෙවෙයි. හැම වෙලාවෙම ආයුධේ මහත්ව තියාගන්නයි කියලා. මේ පස්සේ තියාගන්නම මරණ වෙලාවට වැඩ ගන්න කියලා එහෙම එකක් බෑ. ඒ අර සර්වඥාන්ස වැඩි ඉන්න කාලේ කිසිම ස්වාමීන් වහන්සේ නමකට මෛත්‍රිය පිළිබඳව ශ්‍රේෂ්ඨකම දුන්නේ නැහැ. ඒක දුන්නේ අසගුත්තු ස්වාමීන් වහන්සේ පහළ වුණේ අශෝක රජු ඉන්න කාලේ. ඉන්දියාවේ. ඉතින් ඒ ශාංශ කැලේටලා ඉන්නවලු ඒ කැලේවත් බීයක් දැක්කට පූසෙක් අල්ලන්නේ නැතිලු. ගැරන්ඩියෙක් ගෙම්බෙක් අල්ලන්නේ නැතිලු ඔක්කොම පුදුමාකාර මෛත්‍රියකින් කැලේ සමසේ ඉන්නකොට හාමුදුරු ප්‍රශ්නමක් ඇවිල්ලා තියෙනවා මේ කමට හංගන්න. අන්තිමට ඉන්න හාමුදුරුවෝ නාග ලෝකෙන් ආපු කෙනෙක් මනුස්ස ස්වරූපෙන් ඇවිල්ලා තියෙනවා. ඉන්නේ නාගයෙක් විදියට. ඉතින් අර පිටිපස්සෙන් එන හාමුදුරුවෝ දන්නේ නැහැ මේ හාමුදුර කෙනෙක් කියලා තමයි එන්නේ. එනකොට කැලේ මෙනකොට උඩ ඉන්න ගුරුලෙක් මේ පියාකුස්සේ දගලා තියෙනවා නායක යනවා. ඌට පේන්නේ හාමුදුර කෙනෙක් නෙවෙයි නායක විදියට. ඌ ගහලා තියෙනවා අර උකුස ගහනට කුඩයක් අකුලනගේ බස් ගාගෙන එනවා මේ මේ. එනකොටම මේ ඉස්සරහා පෙළේ යන හාමුදුරුව අසුගත හාමුදුරුව ගන්න නැතුනොත් හොඳ මෛත්‍රී විකුරුණයක් කරලා තියෙන්නේ. ඒ වෙලාවේ මේ සමාජ සමාධියට සමවැදිලා වෙච්ච සිද්ධිය දැනගෙන විශාල ගල් කුලක් නැවුවා. ඒතර නාගයා විජහට රිංගගත්තලු අර කියාපු ගම උකුස ගලේ වැදිලා වැටුණා. එතක ඒක වුණා ඉතින් කවුරක්වත් දන්නේ නැහැ. ආයෙත් අර නාගය එළියට ඇවිල්ලා සංඝයා ස්වරූපෙන් ගිහිල්ලා හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා වසුගත හාමුදුරුවෝ ගාවට ගිහිල්ලා කියනකට කියලා තියෙනවා අපි දැනගෙන හිටියේ නෑ මෙයා මේ නාග ලෝකෙන් ආපු කෙනෙක් කියලා. නමුත් ගුරුලා ගැහුවා ගහනකොට අපේ ළඟ හිටපු හාමුදුරුවෝ කෙනෙක් හදිසියෙම වෙලාවට වහාම සමාධියට සමවැදිලා irdiyak පාවගේ. ඒකට අසුගත හාමුදුරුවෝ කිව්වලු ඇවැත්නි ආයුධයක් තියෙනවා නම් මලකට දාන්න දෙන්න එපා. නිතරම ගාලා තියාගන්න කියලා. කොයි වෙලාවෙ වැඩ ගන්න වෙනවද දන්නේ. ඒ නිසා යුද්ධයට යන සෙබලා කොයි ආයුධයද ගාගෙන යන්න ඕන කියලා හතුරගෙන් තමයි යහන්න ඕන. මැෂින් අප මොකේටද ගහන්න හදන බෙල්ලටද නැත්නම් අඩ යටින්ද ගහන්න හදන කියලා නෑ බලාපොරොත්තු වෙන්න උපරිම බලාපොරොත්තු. හතුරගේ නෑ මේක. ඒක නිසා හතුරගේ තියෙනවා ජෙනුවින් ගතිය. හතුරගේ දෙන්නේ උපරිමයි දෙන්නේ. අපිත් යන්න ඕනේ කිසිසේත්ම ඒ වෙලාවේ අම්මා තාත්තා ඉන්නෙත් නෑ. අපි පින් කළ බලාපොරොත්තු යතු මිත්‍රෙක් එන්නෙත් නෑ. එන්නේ අපිව පරීක්ෂා කරන්න තියෙන උපරිම එන්න තියෙන දේ. ඒකත් අපි කරපු දෙයම තමයි එන්නේ. ලෑස්තිලා යන එකයි තියෙන්නේ. ඒ නිසා එතෙන් යනකොට කාය ජීවිත নিরপেক্ষයි කියලා බුදුහාමුදුරු කියනවා. ප්‍රභාකරන් කිව්වට වඩා බොහොම තමයි. ප්‍රභාකරන් කිව්වේ ලක්ෂ 10ක් දීලායි කිව්වේ බෝම්බ බැඳගනින් මේ පවුල මම බලා ගන්නවා කිව්වනේ. මේ බෝම්බ සිව්සයිඩ් බෝම්බස්ලට සල්ලි දෙන්නේ මුළු පවුලම LTT එකේ රකින්න. බුදුරජාණන් එහෙම කිව්වේ නැහැ. උඹ ජීවිත කාය අතහැරම පවුල බලා ගන්න බෑ මට. එහෙම එකක් නෑ කොහොමද? ඒක ඒකත් උඹ බලාගන්න. එහෙම නැත්නම් නොබල නිකන් හිටපන්. කාය ජීවිත නිරපේක්ෂ ඵලයක්. නිසා අපි මෙහෙම කරන්න බොහොම ලාංකිත කෙනෙක් තමයි අපි බුදුහාමුදුර කියලා බලාපොරොත්තු වෙන්නේ. එහෙම කෙනෙක් නෙවෙයි. අපි තුනට බොහෝම සෙල්ලක්කාර බොහෝම අභියෝගශීලී බොහෝම සටන්කාමී ඉතින් එක 1000ක් යුදබිමේ දිනුනේ වටිනවා උඹ උඹ දිනා ගන්න එක. උතෙන් ගියාට පස්සේ සහලනවා, වෙවුලනවා මේ. එව්වා එන්නේ ඉස්සලා වෙවුලන හැටි බලන්න. වෙන මොනවා ටිකක් මේ අවුව වැස මාරුනොත් කොච්චර වෙවුලනවද කියලා. අත්ෙන් ගියා මොනවා කරන්නේ. ඉතින් ලෝක විනාශේ සුලි සුලි සුනාමි සේරමේවා. කරවන ඉන්න පුළුවන් හරියට අර මාර මාර පරාජිත බුද්ධ ඥානසි බොහොම අඩමුල හිටියා මාරය ඇවිල්ලා සෙල්ලම් දාලා ගියා මාර දුර වෙලා සෙල්ලම් දාලා ගියා ඇස් දෙකවත් නෙමෙයි ඇරියේ ගිනි වැසි වැස්සවලු සිවුරෙන් ගැලවිච්ච නූලක් අපිච්චුනේ නේද උඹල ඕනේ නනුව කරපුව මම ඇත්ත ගරින්නේ ඒ වගේ මේ ගියාට පස්සේ තමයි තේරෙන්නේ පන්නරයක් එනවා අපි මේ කිසිම ජීවිතේ මේ අභියෝගයෙන් ලැබුණ නැති පන්නරයක් එන්න පටන් අර ගන්නවා වර්තමාන මොහොතේ හිත පැවැත්වීම. එතකොට අර ඔක්කොම මේ මේ මතුරුනකොට පිල්ලිය නැගිටලා ඉන්නා වගේ දිව දික් කරන ඇත්ති ගන්න අපතට කරගෙන එනවා ඔක්කොමලා එනවා. ඒ කියන්නේ කපුව මතුරුනකොට තුම්බිලි තුම්කුළුන් තුල් බිල්ල බලපු මිනිහේ තියෙන තුම්කුළුන් තුල් බිල්ල නැගිටලා දිව දික් කරනවා කියනවනේ. ඉතින් ඒතර කපුවට කරන්න තියෙන්නේ දිව කපලා ගන්නවා. බිල්ල බිල්ල එනකොට කුණු වෙලා හත් දවසේ යන්න ඉස්සලා ගන්න ඕන. ඉතින් අර කොට්ටෝරු අඬ ගහන යනවලු උඹ මේ වෙලාවට මේ උග්ගහ දීපන් මේ වෙලාවට ලේගටුව දීපන් මේ කොටුවට දුම්මල ගහපන් කියලා. ඒ යකා බය වෙලා දුවනවලු පිල්ල නැගිටින වෙලාව. ඉතින් කපුවට දැන් සිද්ධ වෙන්නේ මේක දුම් ගහන්නත් ඕනේ පිල්ලිය කපන්නත් ඕනේ ඒක බෑ. යනකොට කියනවා මැෂිනා මේ වැඩේ හරි ගියොත් පිල්ල නැගිටිනවා. නැගිනුට දුවන්න එපා. පිටියල්ලෙන් දීපන්. මේ බඩු තියාගෙන යන්නේ කියලා. එයා ඒක කරනකොට හරියට මේ කරදැයි. ඒක හරියම කොල්ලෙකුට නැත්තම් අභියෝගශීලී මේ පුරුෂ ශක්තිය තියෙන එකට මිස මේක. අනික් කෙනාට තියෙන ටික ටික කර කර තෙමර බබා යන්න පුළුවන්. ගිය දවසේ තමයි තේරෙන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියලා. මේ බුදුරජාණන්සේ කිසිම දෙයක් පොරොන්දු වෙලා නෙවෙයි ඉල්ලන්නේ මට ඔබේ ජීවිතේ දීපන්. මගේ ඔබේ කය දීපන්. අහවල් දේ දුපාන්තර දෙන්නේ මේ මයිත් එක්ක කතා කරන්න දෙන්න එපා දෙනවනම් දීවා. ආයෙත් කිසිම මේ මේ ඝනසිනුවක් හෙට්ටුවක් නැහැ. එදාට තමයි අපි අත්‍තරම් බුදුන් ඇදහිල්ල කරන්නේ. නැත්නම් අපිට එතෙන්ට යන්න බෑ. නිසා මෙතෙන්දී එක එකනා ඒක අත්දකින්න හැටි බොහෝම විචිත්‍රව කියනවා. නමුත් ඒක මූසලයි කතාව. වෙන කෙනෙකුට කියනකොට මේ භාවනාට වෙන කට්ටිය කියන්නේ මම මූසලකමක්, බැගෑකමක් මේකේ තියෙන්නේ මේ දීන ගතියක් තියෙන කියලා. බුදුරජාණන් වහන්සේ විතරක් ආශිර්වාද ගන්නෙන් බලනවා එක පුතෙක් ගඟ දිගේ ඉහළට පීනනවා. එකෙක් පීනනවා. ඉතින් ඒක තමයි අපේ પરම්පරාව. එහෙම තමයි මේ ශාසනය මෙතෙක් කල් ඇවිල්ලා තියෙන්නේ. නිසා අහන්න මොනවද මම කොයි ආයුධද ගෙනියන්න ඕනේ? සතුරගේ කොතෙන්ටද ගහන්න ඕනේ? ඒ වයිති වැඩේ කෙරෙන හැටි නෙවෙයි. එන්න තාලෙට ගහන එකයි තියෙන්නේ මැරුණ මැරුණ සබයි. අපි මොකක් දැන්ටත් වැටිලා ඉන්නේ. ප්‍රශ්නයක් නැහැ. වැටුනේ මොනවටද අපි මේ ලාභය සත්කාරයට ගිහිල්ලා නෙවෙයිනේ. මේ ගියේ ගමනේ නිසා මේ භාවනාදී ඒ ටික වෙනකොට හිතෙන්නේ පරියන්කේදී කියලා පරියන්කේ නෙවෙයි. සක්මනීදිත් ඒවා එනවා. එදින්දා වැඩවලත් කණ්ඩත් පැවෙනවා නිින්ද යන්නෙත් නෑ මොන දෙයක්වත් නෑ මුළු ඇඟම නිකන් මේ ග්‍රයින්ඩර් එකට දාලා ඇඹරුවා වගේ. එහෙමත් වද දෙනවා. අන්තික කිසිම පාඩුවක් හානියක් වෙලා නෑ හිත එන ගහච්ච රෝම් පිටිනේ වගේ වෙලා යනවා. එහෙනම් හොඳට දන්නවා මේ හේතුවක් නෑ නිකන් මේ හිත විසින් ඇති කරගත්ත මායාවක් තියෙන කියා. ඒක හරහා ගියාට පස්සේ තේරෙනවා ඉතින් අපිට හතුරෙක් ඕනද මායා කරන්න, හුණියම් කරන්න. ඉතින්මයි මේ සෙල්ලම් ටික තියෙන්නේ කියලා එහාට ගියාට පස්සේ කවුරු මොන නාටකම් නැටුවත් අර මේ අලි මාලියකට ඉන්දියාප්පියත් ගානක්ද කියලා. අලියක් ඉපදවසේ ඔක හපන්න දෙයක් නැහැ. අලියන්නේ තව තලු මරලා ගිලින් එකයි තියෙන්නේ. ආයි කියන ගු කප්පරක් ආවේ ගාන මඩපුවක් ගෙඩියක් ගානක්ද කියලා. එතන ගියාට පස්සේ එච්චරයි. මඩපුවක් ගඳයි තමයි ඒක. මඩපුවක් වුණොත් තමයි හරි ගඳයි. ඉතින් ඕක කනවා මිනිස්සු බොහොම රස කර කර බුලත් ඉරත්. ඉතින් කනකොට කියන අන්නේ නිකයිට පුවක් කඩුවක් මට ගානක්ද කියලා. මෙතෙන්ට යනකොට මේගොල්ලෝ මේසන්ට් අරගෙන ඕඩි කොලොන් අරගෙන යන්න ගමනක් නැහැ. දුවන්න කම බැරණ කම. ඊට කලින් තමයි ඔය සීලය සමාදන් කරවලා, ගෙවල් දොරවල් අතහැරලා ලොකු තොවිලක් නටන මෙතෙන්දි තමයි පරීක්ෂා වෙන්නේ. පළවෙනි මාර්ග ඥානෙ තමයි ඔක ඉතාමත්ම මාර්ග බලවත් වෙන්නේ. හැබැයි දෙවෙනි එකේදී හිතනවට වැඩිය ඒක. දෙවෙනි එකේදී හිතනවා දැන් නම් ඉති වැඩේ හරිනේ මම දැන් දන්නවනේ. පුදුමාකාර විදිහට ඒ එහෙම බලාපොරොත්තු වෙච්ච එක නාට එනවා. ඒ බුරුමේ පණ්ඩිතාංශ ගාව භාවනා කරලා මේ සංසකයෙන් දැන් ඉතින් ගමන් කරට ගිහිලා කමටහන් දෙන්න කරන්න දෙන්නේ. ඉතින් ආමුදු කමටහන් දීගෙන ඉන්නකොට ඉතින් වැඩේ යනවා. හැබැයි තේරෙන මගේ වැඩේ යන්නේ නැහැ කියලා. තමන්ට භාවනා ඊට පස්සේ ආයෙ සංසකෙන් අහලෙවල ගිහිලා තියෙනවා. ගිය දෙඤ්ඤම් කියලා. දැන් මේ දෙවෙනි මාර්ගය අරගෙන එන්න යන්නේ මේ. ගිහිල්ලා භාවනා කරවලු පුදුමාකාර වේදනයි. ඊචොල් ට්‍රැවලින් නේ අමාත්මේ ප්ලේන් එක කියලා කියලා දවසක් කියලා ඊට පස්සේ කරු සාංශාද කමටන් සුද්ධ කරන දෙයක් නැහැ. ඒ සමාධිගත වෙන්න ප්‍රශ්නයක් නැහැ කිව්වා. දෙවෙනි දවසෙත් ගියා. කමටන් සුද්ධ කරනකොට කියන්න දෙයක් නැති. ඒ අනික් කට්ටිය කමටන් සුද්ධ කරන ගියේම ස්වාමීන් වහන්සේ හම්බෙන්න වැඩේ කරගන්න. නෑ. තුන්වෙනි දවසේ කියනවා මෙයාට හරි කනගාටුලු හරි ශෝකයිලු. ඊට පස්සේ කළු සාංශ මම බලාපොරොත්තු වෙනවා ඒ නිසා මට බෑ මම යනවා. ඒ පඬිසන්තයන මොකෝද කියලා. එයා කිව්ලු මේ පුදුම විදියට ඇඟ වේදනා දෙනවා කිසිම බලාපොරොත්තුවක් ඉෂ්ට වෙන්නේ නැහැ ප්‍රශ්නය කරගෙන යන්නේ කියලා. ඒ තුන් හතරෙන් දාසේ කමටහන් සුද්ධ කරන්න යනකොට මෙයා දන්නව මූණ දෙන්න බැලු සයිඩට. මූණ දෙන්න බෑ මොකද කියන්න මොකක්වත්ම නැහැ. හැබැයි මනසේ හරියට ගරුකොන්න ඒ වෙලාවට යන්නේ කියන්නේ. ඉතින් ආ පොතක් කරන් ගිහිල්ලා ඒ කමටහන් සුද්ධ කරන ලියන ස්මයිලා ගත්තේ නේ පොත් ඊයානේ යනවා. වාඩි වුණා. මේ පිම්බි මැකිරීමට හිතේ දුවා පිම්බි මතුණා පිම්බි කියලා මෙනෙහි කරා ඒක එච්චරම වැටෙන්නේ නැහැ මොනවාක්වත් හැකිලිම දුන හැකිලිම එකට ඒක හික්කට වැටෙන්නේ නැහැ කියලා ඌට කතා කරගන්න බැරුව ගියා. කතා කරන්න බැරුව දැන් අඬනකොට මම සයිඩ් ඉස්සරහන උතේ මූණ වහගෙන පුදුමාකාර බගාවත් වත්පත් වෙලා තිනවා කියා ගන්න දෙයක් නැතුව. මම දැන් අදාහ ගන්න අමාරුයි සයිඩ් බිමට බැහැලා පොතට යටින් ඔළුව දාලා කවලු හිත දියුණු වෙනවා කියවන. ඒ තරම් ගරු කරනවා ඒක හරියටයිලා කියන්න පුළුවන්. මෙහා මෙහෙම අරගෙන ඉන්නකොට සයිඩ් ආසනේ ඉන්නේ විමට ඇවිල්ලා දන ගහන මිනිහ ගහව පොතට උඩින් අටින් අදාකළු මයින්ඩ් ඉස් ප්‍රෝග්‍රෙසින් කියලා. එයා හිතුවේ නෑ කවදාකවත් මම මේ බලවෙනි මාර්ග ඥානය ලැබලා අනුන්ට උපදෙස් දෙන්න නිසා මට ආයේ මේ වගේ තත්ත්වයක් කරා යන්න වෙයි කියලා. එහෙම වුණොත් දෙනවා. එහෙම වුණොත් හිතුවට වැඩිය දෙනවා. බැගෑ තත්ත්වෙම පටන් අරගත්තොත් මම අද තමයි පටන් ගත්තේ කියලා මේක හරහා යන්න අමාරු නෑ. අර අපි බලාපොරොත්තු තියෙන මං වගේ කෙනෙකුට සීලවන්තයෙකුට ඇයි මෙහෙම වෙන්නේ කියලා. එහෙනම් මොනවා කරන්නේ කුඩු කුඩු පතුරු ගහන මයිල මයිල අලවන. උම්ම ගහලා පෙන්නනවා ඔහොම කිසිම නම්බුවක් මින් එහාට වළංගු නැහැ. බහැපම් බගෑවයන් ඔක්කොම බට ව්‍යාපෘතීජෝ මේක නිකන් ගොඩක්. වක්කර වෙන ගොඩක් විතරයි කියලා බලුවන එහෙනම් දෙන්න තියුත් නැහැ. මාරට අහු වෙන්නේ නැහැ. ඒ නිසා මේක හරි අමාරු ඒ නිසා කියන උගව දෙනෙක් උත්සාහ කරන්නේ මේක ප්‍රතිඵල එනකොට gedera යනවා. ප්‍රතිඵල එනකොට මේ මෙහෙම දෙයක් නෙවෙයි මම බලාපොරොත්තු වෙන්නේ බොහොම රත්තරන් එකක් මේ ලස්සන කුසලානික දාලා කවුරුහරි ගෙනල්ලා දෙයි කියලා. මේක මොකක්ද හම්බුනේ? වැලගෙඩියක් හම්බෙලා තියෙන්නේ. ඉතින් ඕක කොච්චර දාන්න ඕනේ වැලගෙඩියක් කන්න කියලා කිතරද? සම්පූර්ණ සම්පූර්ණ දුන නිසා හුඟ දෙනෙක් කියන බුදුරජාණන්සේ දේවාති වේය බ්‍රහ්මාති බ්‍රහ්මයි කියලා. මම කියන්නේ දුක් විඳින්න නැතර අන්තිම ශ්‍රේෂ්ඨ දුක් විඳිනවා. අපිව හිතන අපිව හිතාගෙන රැස් වීදෙන මෙහෙම කරගෙන ඉන්න බුදු පිළිමයක් නෙවෙයි උතන තියෙන්නේ මොන්නම දුකක්වත්. මිනිස්සුෙකුට එන කිසිම දුක බුදුහාමට නෑ විතරලා නෑ. මුතු කණන් ගන්න කාටද කියන්නේ බුදුහාමතුතුවා කියන්න ගිහිල්ලා කාට කියන්නේ? ඊවසපම් පපුව කියලා පපුව <laughs> අත ගන්නවා වෙන කාට කියන්නේ. ඒ කියන්න නම් එපා. ඔය තියෙන මොනම දෙයක් කාටද කියනකොට හරීම තුච්ච භාවයකටපත් හැබැයි දීනයි තමයි බැගෑ තමයි බැගෑවිල ඉතින් කාට කියන්නේ අපි කරගත්ත දේනේ අපි නෙමෙයි තදින් අල්ලගත්තේ අල්ලගත්ත නිසානේ අමාරු එහෙම වෙනවා මිසක් මේකට පිළියම් ඇති ගුරුරයා ගාව ඇති බුදුහාමුදුරුවෝ ගාව ඇති කියලා හිතනවනම් මචං කවදා තමන්ගේ ඥානෙ අදහන්නෙත් නැහැ තමන්ගේ ඉවසීමේ ශක්තිය ක්‍රියාත්මක කරන්නෙත් නැහැ ටික ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් කරන ඕන තරම් වෙලා තියෙනවා කිසිම වෙලාවක ආයුධ බිම තියන්න එපා හොඳට ගාලා තියාගන්න එනේන දෙයට මුහුණ දෙන්න සක්මනේත් මුණ දෙන්න, එදිනදා වැඩවලත් මුණ දෙන්න, අනුන්ගේ වැඩෙත් මුණ දෙන්න. එතකොට නිකන් මේකේ පන්නරයක් අල්ලනවා. එතකොට මේක නිකන් මේ මොකද්ද ප්‍රතිරක් ප්‍රතිශක්තියක් කියුණේට පටන් ගන්නවා ලෙඩ තියෙන තැනට ගියාට එච්චරම ආසාදනයක් එන්නේ නැහැ. බඩ එකක්ම විශ් එකක්ම කාට දුවල යන්නේ නැහැ මට මේ ඩෙන්ගු හැදිලා තියෙන්නේ මට මේ කොර වෙන්න හදන කියන්නේ කොර වෙන්න නොකොරවයන්. ඊට වැඩි කොහොමද මරන්නේ? එතකොට ඔය ලෙඩ රෝගයල පෙන පුම්බන්නේ නැහැ. බයින මනුස්සයර තමයි ඒක ඇවිල්ලා රැහත් නිින්දෙමුත් බය කරලා මොනවක් කරන්න දෙන්නේ. ඒ නිසා මේක මේක ඇත්තට මේක මේ මේ ඥානයේ දැනුමකින්වත් කරන දෙයකින් හම්බෙන දෙයක් නෙවෙයි. ඒ දෙයට සූදානම් වීමක් විතරයි කරන්නේ. භාවනාදී ඕක මෙතන ඉන්න හුඟ දෙනෙක් අත්දකලා තියෙනවා. හැම දෙනෙක්ම හිතනවා මේක මොකක් හරි වැරදිල්ලක් වෙලා තියෙන්නේ. මට එන කාඩ් එක නෙවෙයි වෙන කාඩ් එකකට හම්බෙලා තියෙන්නේ මගේ සලාකේ වැරදිලයි කියලා. මගේ සලාකේ හොඳ එකක් තියෙන්නේ මේක සලාකේ වැරදිලා කියලා ගිහිල්ලා අන ස්වාමීන් වහන්සේ මට වැරදිලා බලන්න මේ අනික් සලාකේ දෙන්න වැරදි කියලා ආ නෙමෙයි ඥාන දර්ශන විසුද්ධියේ ඉහළ ඉඳලා බලනකොට ඒක තමයි කියන්නේ යෝගාචර වෙන්නේ මගේ සතිය තියෙන්නේ නැහැ සතිය කැදෙනවා සමාධිය තියෙන්නේ සමාධිය කැදෙනවා මගේ ශ්‍රද්ධාව තියෙන්නේ මොයි විකාර දේවල් වලට එනවා වීර්ය කරන්න හදුවට ගණ්ඩ බෑ ගැම්ම ප්‍රඥාවට මේක අහුවෙන්නේ නැහැ කියලා අර දිනු කරන ආපු මේ ශ්‍රද්ධා විද්‍ය සති සමාධි ප්‍රත්‍යගෙන බල ධර්ම ටික තියෙනනේ සේත්ම කුණු වෙලා බලන්න ඉඳද්දි මේ ගෙදර ගෙනාවු සල්ලි ඔක්කොම අවලංගු වෙලා දැන් හරි ඔක්කොම කැප කරලා මේ සද්දා විදේශ සමාධිය වැඩිවි එව්ව චෛතසික එව්ව දුක්ඛ සත්‍ය එව්වත් කුණු වෙන්න පටන් ගන්නවා ඒතකොට දැන් අලි කෙලියක් අර්ජුන මේ ලෝභ දෝෂ මොහ වගේ දේවල් කැඩලා බිඳලා යන එක නෙමෙයි ප්‍රශ්නේ උතන තියෙන්නේ මම මෙතෙක්ල් ඇති කරනපු චිත්ත රූපයක් තියෙනවා මම සද්ධාවන්තයි මට දරන්න පුළුවන් මට වීරිය තියෙනවා මට ඕනලාට හුස්ම දෙකක් ගත්තාම යන්න පුළුවන් මට සතිය තියෙනවා අනිවාර්යයෙන්ම මමඟ පවත්නවා. සමාධිය තියෙනවා ප්‍රඥාව තියෙනවා. බැලනකොට එව්වත් ඒක මොකක්වත් නෑ නිකන් හරියට මේ බංකොලොත් භාගයක් බාටපත් වෙනවා. මේ ශ්‍රද්ධාව Tamanටම සැකේදනවා යකෝ මට මොකද මේ වෙලා තියෙන්නේ. මුන්න අනා ප්‍රකාර දේවල් පේනවා. වීරියත් ඒ වගේ සතියත් අර තමන් මෙතෙක් වඩාගත්තු ගුණ ධර්ම ටික හොඳයි කියලා ලං කරගත්ත බොජ්ජංග ධර්ම සේරම දුක බව. ඒක හරි අමාරු දරනවා. කෙනේ හරියට තමන් වදාගෙන ලොක් කරගත්ත දරුවේ රජුරු ඇවිල්ලා තමන් ඉදිරියට කපලා මරනවා. අම්මා ඉදිරියට කපලා මරනවා. මොන අම්මටද පුළුවන් වෙන්නේ මේ Taman ගෙලේ මස් වලින් හදපු දරුවා මම මරනවා නම් තාම කමන්නේ නැහැ. දරුවෝ දෙය මරනකොට මොකද්ද වෙන්නේ කියලා? නමුත් අම්මා දන්නේ මේ මේ මැරිල්ලෙන් මම සුවාදීනයි මට ඕන විවේක වෙන්න පුළුවන් කියන කවදාද අඬන්න ඕනෙමයි එතන. ඒක ඒ ආමංගල්‍යයක්ම. ඉතින් ඒකම තමයි අපි මේ දෙකල් කරන්නේ. අපි මේ ඇති කරගත්ත අපි වවාගෙන ආපු පින් ටික තියෙනනේ. අපි වවාගෙන ආපු ගුණ ධර්ම ටික තියෙන සද්ධා විරිය සමාය ඉව්ව පවා. ඉව්ව පවා දිර්ලා. ඒකයි ඔතන තියෙන ප්‍රධාන ප්‍රශ්නේ අපි කරගෙන යන ගුණ ධර්ම රැඳෙන ඉතින් හරි බගාවිල්ලට ගත්තොත් මොකද මට වෙලාදී නැහැ. වෙනදා සතිය පවත්තන්න. මම මෙනෙහි කරන්න ගුණ අරමුණු අහුවෙනවා. ආනාපානිය අහුවෙනවානේ. දැන් ආනාපානිය බලද්දී සද්දයි. පිටිවිලි එනවා සංඥා එනවා. ඉතින් හිතනවා මේක මේ මොකක් හරි එකකින් කවුරු හරි කලවම් කරලා ගිහිල්ලා වගේ කියලා. ඒක මේ ඥානයක් උග්‍ර ඥානයක්. මොකද ඒ කිසි කෙනෙක් ඒක මේ සුබ මංගලයක් භද්‍ර දෙයක් කල්යාණ දෙයක් විදිහට දකින්නේ නැහැ. කල්යාණ මිත්‍රෙක් විතරක් දාමු කියන කොච්චර වුණත් බලපෑ ඉවසන්න පුළුවන් කියලා බැලුවොත් ඉවසන්න පුළුවන්. හැබැයි ඉවසන්නේ මොකද්ද? මේ සත්‍ය නැති බව. සමාධිය නැති බව. ප්‍රඥාව නැති බව. වීරියක් නැහැ. හැබැයි මොනක්වත් වෙන්නේ නැහැ. ඒකවල තියෙනවා මේ අපි දන්නේ ගුරුත්වාකර්ෂණය නෙමෙයි මෙතන වැඩ කරන්නේ වෙන ශේෂ්ත්‍රයක් මේ වැඩ කරන්නේ මේක ගුරුත්වාකර්ෂණයෙන් පිට දෙයක් ඒත් gediye තියෙනවා අර තමයි විහිං බය වෙච්චාම <coughs> කවුද මේ නිදර්ශනයකට කියනවා නිසරණ හඳුර කියනවා ඒක මිනිස්සෙක් ඒ බ්‍රහ්මන් සාමුද්‍රය කියන්නේ ඒ මිනිස්සයා මේ අයිස් පෙට්ටියක් කන්ටේනර් එක අයිස් පෙට්ටියක් කන්ටේනර් එකම කූල් කරන කන්ටේනර් එකක් ඒක ඩ්‍රයිව් එකේ නේ නිවාඩු හම්බෙච්ච වෙලාවේදී මිනිහ අයිස්පිටේ සුද්ධ කරන්න ගිහිල්ලා තියෙනවා. ගියාට පස්සේ වැහිලා දොර. කූල් කන්ටේනර් එකේ ඇතුලේ දොර වැහිලා. නිවාඩු දවසේ කවුරක්වත් නැහැ. කෑ ගැවුවට ඇහෙන්නෙත් නැහැ. මිනිස්සු දන්නවා ෂුවර් දැන් මරණේ සිද්ධ වෙන්නේ සීතලෙන් කියලා. ඉතින් මිනිහා ඉන්නකොට ඉන්නවා ටික ටික සීතල වෙනවා. ළඟ නෝට් පොතක් තිබිලා තිනවා. මිනිස්සු ඒක ඔක්කොම ලියලා. කොහොමද මේ සීතල වෙන්නේ ඇකිලෙන්නේ මැරෙන්නේ කියලා පස්සේ දොර ඇරලා බලනකොට මිනිස්සයා මැරිලා විස්තරේ තියෙනවා. හැබැයි ස්විච් එක දාලා තිබිලා නැහැ. කන්ට්‍රෝල් එකේ ස්විච් එක ඕන් වෙලා නැහැ. මේ වෙනස බයේ ඉන්නේ දැන් සීතල වෙන්න ඕන කියලා. මිනිහා සීතල වෙලා මැරිලා හැබැයි කූල් පෙට්ටිය කූල් නැහැ. විස්තරය තියනවලු තාම ප්‍රායෝගිකව මේ මේමයි අඟට සීතල දැනගට හිතට සීතල දැනට සීතල වෙන හැටි මැරෙන හැටි පියවරෙන් පියවර ඇත්තට මිනිහා මැරිලා. ඈ? බයිද බලාපොරොත්තු වෙච්ච දේ වෙනවා. ඒ වගේම අපි දැන් නොදන්න පිරිසක් මැදට ගිය ගමන් අනිවිඤ්ඤමට ගහයිද බයිද කියලා බැලුවොත් හැම කෙනෙම යකෙක් පෙරේතෙක් වගේ තමයි පේන්නේ. ඉතින් අපි මේ මනසේ වලට හුම් පෙරේතෝ නෙවෙයි නාඩගමට ඇඳගත්ත කට්ටියක් වෙන්න තියෙන ඉන්නේ. අපි මරනවා. ඉතින් ඒ වගේ මේකට ගියාට පස්සේ පෙනෙන්නේ නම් අපායට ගෙනිච්චා වගේ තමයි ඊට පස්සේ කිසාගේ ප්‍රශ්නයක් නෑ. හොඳට බීලා තියෙන මිනිහෙකුට ලෝදී වුණත් බොන්න පුළුවන්. ඉතින් දැනටම ඔය මොනවද ටිකක් බීලා පුරුදු කරලා ඡානිනවනේ. ගිහිනා මට ඩ්‍රෑම් එකක් දාලා දෙන්න කිව්වා ඉවරයි. ලෝජිය වුණත් ඒක පොඩ්ඩක් මේ වෙන දෙයක් එක ඉතින් ඒකට පුරුදු වෙන්නේ නැතුව අපි හිතුවත් මේ විදිහ නොවේ යුතුයි ඇයි මේ මට වෙන්නේ කියලා අර අර කූල් පෙට්ටියේ ඉන්න මිනිස්සු ක්‍රමිකව නේ නිකන් දකින්නකොට මැරලා යනවා. ඒ නිසා සටනට ගිහිල්ලා නෙවෙයි අපේ කට්ටිය මැරෙන්නේ. නිකන් මල්ලෙන් ගහනකොට ගොරවනකොට ඒ අර ත්‍රස්තවාදී ගහන්න එනකොට ඒ බංකරක හිටපු කොල්ලෙක් කියනවා මේ తాවකාලික කොල්ලේ හිටියේ. වංකර එනකොට කෙල්ලෙක් එනවලු තස්තවාදී දෙමළ කෙල්ලෙක් තුවක්වා කරන කිගිරියෙන් කෑ ගන්නවලු මෙච්චරයි අවසාන දැනුම් දීම තොපි තේරෙම මරනවා කියලා. ඌ කියනවා ඒ ඇහෙනකොටම පණයනවා. ඇහෙනකොටම දන්නවලු ආයෙ chance එකක් දෙන්නේ නැහැ. ඊට පස්සේ පිටිපස්සෙන් වෙඩි තියාගෙන ඉනවලු වෙඩි තියන උන්ගේ ඔළුවට උඩින් ඒ වෙඩිල්ල දිගේ ඵලයන් කියලාලු කියන්නේ පිටිපස්සේ ඉන්න කට්ටිය. අර උන් ඉස්සරහට ඉස්සරහට එනවලු අපි කරන්නේ මැෂින් එක ගන්න එකේ තියෙන පුට්ටු උණ්ඩ අරගෙන ගස් වල අරගෙන අල්ලගෙන 10ක් විතර අරගෙන කැලිටරින් කරනවා. ඉතින් පිංගුවට පස්සේ උන් හෙලවන්නේ නැතිලු පිටාන්නේ කල්ලා. සටන් කරලා නෙමෙයි දිනන්නේ. අර අර අංගිටි ගන්න සද්ද එනකොටම බය වුණාට පස්සේ මංසගේ පුරුෂයක්ති මොනක්වත් නැති වෙනවා ඉටිපන්ද වගේ දී වෙලා වැටෙනවා. ඊට පස්සේ පහින් ගාල වෙනට ගෙනලා මරන්නේ. වෙඩි තියලා නෙමෙයි. නිකන් මැරෙනවා. ඉතින් ඒක පුරුදු කරනවා මේ බුදුජානන්ති කරන්නේ ටික ටික ටික ටික දුක්ඛ දත්ය පිළිබඳව. ඉහළ තාරාතිරංග වලට දෙනවා ඒ වෙලාවේ නිකන් බෙල්ලෙන් අල්ල වතුර යට තියාගෙන ඉන්නා වගේ මිරිකන වෙලාවල. පිපුරක් කැවිලා මිරිකලා මේ මස් ලේන හර ඔක්කොම ඇස් වලින් කන් වලින් එළියට එනවා වගේ මිරිකන වෙලාවක්. ඉන්න දාලා පුච්චන්න වගේ එනවා. බලනකොට එකක් තියෙනවා ඉවසන්න පුළුවන්. ඒක ඉවසන්න පුළුවන්. එතකොට දැනෙනවා මේකේ මේ අපි මෙතෙක් ක්‍රියාත්මක නොකරෝ ශක්තියක් උරගා බැලීමක් මෙතන කරන්නේ දුවන්න ගත්තොත් එළවෙලව කන. දිව්වොත් එළවෙලව. ඒ නිසා මේක හරි හරි තීරණාත්මකයි නොවිඳපු කෙනෙක් නන්නේ. ඉඳපු හැම කෙනෙක්ම හිතන්නේ අවාසනාවට මට මෙහෙමත් වුණා නේ කියලා. ඒ ඥානෙ එනකොට හිතන්නේ චි මට මෙහෙම වුණානේ මං වගේ කෙනෙකුට මෙච්චර සිල්වන්ත කෙනෙකුට මේ මෙච්චර භාවනා කරන්න මෙහෙම උනේ මොකද්ද කියලා අර ඥානෙට තමයි. පස්සේ ඉඳ දැම්ම ඉන්න එපා මම මේ තරම් අවාසනාවන්තෙක් නෙවෙයි. මම කාලකන්ණියෙක් නෙවෙයි. ওই ඥානෙ මට එපයි කියලා. හරි හරි තීරණාත්මක දෙයක් වතුන. ඉගෙන ගන්න. කාලා තියෙන්නේ මට පේන්නේ ඉන්නා වෙන තාලේ. කවුරු කවුරු කාලා තියෙන හැබැයි හිතුවේ නෑ මේ මේ මේකයි දෙන්න හදන්නේ කියලා. මේකයි බුදුහාමුදුරුවෝ මේ දෙන්න හදන්නේ මේ දුක්ඛාරිය සත්‍ය කියලා කියන්නේ හිතුවේ මේ සුග කෝටින් කරපු දුක නැති එකක් කියලා. සත්‍ය ඉස්සරහම තියෙන දුක්ඛ සත්‍යය. ඒ දුක්ඛ සත්‍ය වෙනකොට පැන්ඩෝල් බොණ්ඩයි බාම් සිද්ධාලේප ගන්න පටන් ගත්තොත් ඊගා දුක්ඛ සමුදය සත්‍යයයි. පැන්ඩෝල් ලේමත් වෙනකොට සම්බෝනේ කියන්නේ බොහෝ දුරට ඒවා අර සමතුපක්ම වශයෙන් තමයි ඒව ගාපලයි වයි කිසිම මයි කිසිම තරක් නෑ ඒව ගාන්න. නමුත් මතක තියානින්න මේ අයිස් පෙට්ටිය ගැන මැරුණට ස්විච් එක දාලා තිබිලා නෑ. එච්චරයි කියන්නේ. සංකල්පවලයි දැන් මේ සිංහාලේ කොහොම මොනවා හරි බාහන් එකක් සංකල්පනේ. එතනත් අපි ඊට පස්සේ ආයුර්වේද ගත්තත් වෙස්ටර්න් ඒ ක්‍රමයෙන් ගත්තත් ඊට පස්සේ සංකල්පුනේ දෙයක් තියෙන්නේ. ඊට පස්සේ එකෙන් පොඩි මොකක්ද කියන්නේ? දැන් තල්ලුවක් දෙනවා මෙහෙම කියලා එහෙම නැත්නම් සංකල්පුනේ ඉතින් ප්ලාසිබෝ ඉෆෙක්ට් එකේ ඉතින් ප්ලාසිබෝ ඉෆෙක්ට් කියලා කියන්නේ දොස්තර දන්නවා මට ලෙඩක් නැහැ. ඒකට බෙහෙත් දෙන්න ඕනේ නිසා ඒ ටැල්කොලින් හදපු ටැබ්ලට්ස් වගේක් තියෙනවා. ඒකට එක එක රස පාට දාලා තියෙනවා දෙනවා. ඉතින් ඒ අර ආටිකල් එකක් තියෙනවා ඔය නිව් සයන්ටිස්ට් කියලා මිනිහට කියනවා අපි වගේ ප්ලාසිබෝ ඉෆෙක්ට් එක ටෙස්ට් කරන්න හදන්නේ කියලා. ඌට කියලා දුන්නට පස්සේ තමයි. දුන්නත් ඒ ලියා සනිපෙලා. කිසිම බේතක් නැහැ. පෙත්ත විතරයි දෙන්නේ. ප්ලාසිබෝ ඉෆෙක්ට් එක වෛද්‍ය ශාස්ත්‍රයේ හරියට කරනවා සිංහල වෙද්දුත් ඒක කරනවා තමයි. මේ වෙදා අත කාලා දිනුනාම මොන දේ දිනුනාමත් හරියට. අර හාමුදුර කෙනෙක් හිටියලු බඩේ අජීර්ණ ගුලියක්. ආයෙ නැතු ඕන තැන එක දවසක් හාමුදුර යනකොට හැරමිටිය දාගෙන යනවා. ඉතින් ගිහිල්ලා කවුරු හරි ඉච්චාම දෙනවා. ඉතින් හාමුදුර දානෙකට ගිහිල්ලා හැරමිටිය ගෙනියන්න මතක නැති වෙනවා. ඉතින් හන්දිම අමාරු වෙලා මිනිස්සේ කයිල වැඳලා කිව්වලු අවසරයි මට මේ මේ අර ගුලිය දෙන්න කියලා හාමුදුර කිව්වලු මට අද බේස් මදිස්සලේ ගේන්න මතක නැති උනායි කියලා අත දාලා මේ මේම කරලා පොඩ්ඩක් කුණු ටිකක් අඹරලා ගත්තා. එළ මේ සැරේ භාගයක් තියෙන මේක මෙන්න මේක අරන් කියලා දෙන්නකෝ කියලා දුන්නලු දෙයියම් ලෙන් දෙන්නේ අනිපයි යම්පගහත් යහමතුරන්ට තියන්නේ කය ඇති කෙරුවේ ඒ හැමතුරු පමේ බන්දලේ හැමතුරුත් එක තරහ වෙලා අපි විනය කරුකයි ඔයගොල්ලෝ නෑ ඇරෙන්න කියලා ඒ හැමතුරු හොඳ වෙදෙක්ලු අඹගහත් යහමතුරන්ට හැමතුරු දඩයක් මේ වෙදා විතරලු දැන් අර දැනගත් බැනගත්ත වෙදා විතරලු ඉතුරුලා තියෙන්නේ වෙදකම් කරන්නේ පස්සේ වෙදකම් කරලා කරලා බැරි දන්න අමගාත හඳු හරි මහන්සිච්ච කෙනෙක් නේ. අර හම්බුන පොයින්ට් එකක් කරලා තියෙනවා. මේ නදියක් ඇවිල්ලා තියෙනවා වෙන දෙයක් නෑ සමාවෙන් කියලා. අඹ පොත්තක් බඳින්න කිව්වා. අඹ පොත්ත බඳලු හරි ගියා. ඒ වෙලාවන්නේ කොයි කොයි වෙලාවට කොයි වෙලාවටත් එච්චරයි. ඒ විශ්වාසය විතරයි. ඒ බෙහෙත් වල තියෙන විශ්වාසය තමයි තියෙන්නේ. හැබැයි සමහර වෙලාවට රසායනික ගුණයක් තියෙනවා. නමුත් ඒ ඔය වෛද්‍ය ශාස්ත්‍රය දන්නා 80%ක්ම හුරුතලේ ඉල්ලන්නේ. ඇඟත් හුරුතලේ ඉල්ලනවා හිතත් හුරුතලේ ඉන්නවා මේ මට මොනවට වෙච්චාම ඉනෙක් ඉන්නවනේ. මේ වෙලාවට මම කෙරෙයිනේ කියලා හිනකොටම දෙදසන්පයි. බුදුරජාණන්සේ අන්න ඒක දෙනවා ආධ්‍යාත්මික ගුරු මේ සතහට වෙන බව දුකට වේදාන. උඹලට වැඩිය මම මේක දන්නවා කරලා තිනවා කාලා තිනවා මම දෙනවා උඹලට මගේ ධර්ම මේ අමෘතය දෙනවා බීපං බැන්නමව දාපන්. භයංවා චම්බි තත්තංවා තත්මින් සමේ මම ඒව අනුසරියාද. මගේ නම කියපන්. නැත්තම් සත්‍ය බොජ්ජංග මෙනෙහි කරපන්. පොඩේ. ඉතින් ඕක මේ තරංග ක්‍රමයට කියකි අධිමානසික බලවලට කියකි මොනක් හරි මේ ඒ පුද්ගලයාට විශ්වාසයක් ඇති කිරීම තමයි ඒකනේ සාරාංශික කල්පලක්ෂයක් උන්වහන්සේ පෙරුම් පුරල පුරල මම කියන වචනය කිසි කෙනෙක් ආක නොදහන්න නම් මම කොහොම හැසිරෙන්න ඕනද කියලා තමන්ව ආදර්ශ කරන් තියෙනවා. මට කවුරු හරි කියනකොට මේ මනුස්සයා කියන දේ 100ක් අදහන්නම් මේ මනුස්සයා මොන ගුණද මම බලන්නේ. අන්න ඒ වගේ මම කියන දේ අහන්න මම මොන ගුණද වඩන්න ඕන කියලා සේරම වඩලා තියෙනවා. ඒ නිසා අද්දෙජ්ජ වචන අමුත්ත දෙකක් නැහැ. දැන් වුණත් බුදුහමදුර නැති වුණත් අඩුගානේ කියනවා සිවුරු අරප මිනිහෙක්වත්. ශාසනයේ පිරේ සිවුරු අරප මිනිහෙක්වත් බුදුරජාණන්සේල මොනවද කියන්නේ? ඒ තරම් ඒව පුරුදු කරලා තියෙන ඉතින් අපි ඒක ප්‍රයෝජන ගන්නවා. අන්න ඇතුලේ බුදුගුණ තියෙනවා. ඇතුලේ තමයි ළඟ ඉන්නෝනේ මේකෙන් පිටත මොන්නම දෙයක් කරන්න ප්‍රශ්නෙත් මගේ උත්තරෙත් මගේ කියන දවසේ ඉන්නේ ප්‍රතිපදාවට බැසගත්තාට පස්සේ. ඒක ඇත්තකොට හරි පුදුම පන්නරයක් එන්න පටන් ගන්නවා. manussකමේ මෙතෙක් කල් අපි අත්විඳපු නැති, පරීක්ෂා කරපු නැති, මේ ටෙස්ට් කරලා බලපු නැති කොටසක් කොච්චර තියෙනවද කියලා. අපි දන්නේ කොච්චර බටු ටිකක්ද ඔය කල්ලාන කෑ ගැහුවට කොච්චර තව ප්‍රදේශයක් මේ වෘත්තාකාශයට අහුවෙන මේ කක්ෂයේ වටේ තියෙන තුනී වායුගෝලයෙන් එහාට විශ්වය කොච්චර තියෙනවද කියලා හිතනවා වගේ ඒකට යන්න නම් මේක පුදන්න පුළුවන්. මේක අතහරින්න පුළුවන් වෙන්න ඕනේ. ත්‍යාග පටිනිසග්ග තියෙන්න. ඒක දස දාන වස්තු නෙවෙයි මචිමතාන්තර. තමයි ළඟ තියෙන දේවල් ඒව ආපහු වෙනවා කොච්චර විසිකටත් වෙනවා. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ආපහු වෙනවා. දැන් අපි පැය විනාඩි 35ක් කරන් තියෙනවා මේ පිළිබඳ මචිමතාන්තර කියලා මෙතනින් පස්සේ කාථා සජ්ජායනා කිරීමේ සම්ප්‍රදාන කූලව දේශනා ශ්‍රවණ සතිවාර સમાપ્ત කරන කියලා මම යෝජනා කරනවා. එත්තාවතාචගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා එත්තාවතාචගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචගම්මේහි සම්පතං සබ්බ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 ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපාතපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව